සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ මේ කාලේ අපි වෙන් කරන තින්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියලා. ඉතින් මේ තරුණ පිරිසලක අයිලිමක් කරනවා ඊයේ කරපු සිංහලෙන් කරලා දේ ධර්ම දේශනාව භාෂාව වශයෙන් වැටහීමක එවනත් කරුණු කාරණාවල වැටහීමක දුර්ලභමක් තියෙනවා නම් වැඩිහිටියන්ගේ ඉල්ලීමක් තියෙනවා ඒගොල්ල ගැන සලකලා අදාළ කොටස් ටික හෝ එහෙම නැත්නම් සාමාන්‍ය වශයෙන් පරිවර්තනයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් කරලා දෙමු කියලා. ඒකට මමත් එක්කමයි හැබැයි ඒක ඒ තරුණ පිරිස වල ඉල්ලීමක් නැත්නම් තරුණ පිරිස වලට ගැළපෙන විදිහට කරන්න ඕනේ. ඒ නිසා අයත් එක්කමත් මම විශේෂ ඉල්ලීමක් කරනවා. මේ විදිහට ගියාම පුළුවන් ද භාෂා කාරණා භාෂා ව්‍යාකරණය සහ ධර්ම කාරණාතින් එහෙම නැත්නම් මට දැනින් දීමක් කරනවා මට දැනගන්න පුළුවන් වෙනවා නම් මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා භාවනා උපදේශ සහ බානද ප්‍රශ්නේ තියෙන නැත්නම් භාෂාවද ප්‍රශ්නේ තියෙන්නේ කියලා මට යන්න පුළුවන් මේ චන්නත් එක්ක කතා කරලා පිළිසුදුක් කරගන්න ඊයේ කරපු ආරාධනාව මතක් කරනවා එයාත් අංගේ ප්‍රශ්න සිංහලෙන් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් වුණත් අපි ඉංග්‍රීසියෙන් ඒක සාකච්ඡා කරමු අනෙක් ප්‍රශ්න බොහෝ විට සිංහලෙන් යන්නේ ඒ ආරාධනාවත් එක්ක මම ඉල්ලා ඉන්න අපේ හලාකෝ මාත්මයාගේ දැනට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ යන ධර්ම කොටස් නිර්වාණ මාර්ගයට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කර දෙන්න. ත්වන් සරණයි. ආයේ ප්‍රශ්නේ මං කල් තියෙනවා මොකද මේ අපි මේ මහා රාහුල වාද සූත්‍රයේදී බුදුජානන් වහන්සේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ සහ කුංචි රාහුල හාමුදුරුවෝ තුන්දෙනාම සාකච්ඡා කරන්නේ ආනාපාන සතිය. ඒකෙදී මේ කොටස් ටික හම්බ වෙනවා අපිට. ඒ නිසා ධර්ම දේශනාවේදී ඒක කොලේ තියාගන්න එක මට ධර්ම දේශනාවට ලෑස්ති වෙනකොට සීකන්ද වීමක් වෙයි. ඒ ටික ආනාපාන සති සූත්‍රයේදී හම්බ වෙනවා අපට. ඒ නිසා මේ හම්බෙත් හම්බ වෙන වෙලාවේ අපි ඒක මේ ප්‍රශ්නට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමි. ගරු ස්වාමීන් වහන්ස ඊයේ දේශනාවේදී කියු පරිදි අජත්තවා බහිද්ධාවා යන දෙක නැවත තෝරා දෙන මෙන් ඊතා යතහත්ව ඉලා සිටි. ත්වන් සරණයි. ඒකත් වටිනවා. ඒ මොකද මේ අපේ දේශ සීමා අරගල රට රාජ්‍ය අරගල සියල්ලම තියෙන්නේ දේශ සීමා අරගල කියලා කියන්නේ. ඒ රජය කියන මෙතනයි කියලා මේ රජය කියන මෙතනයි කියලා ඒගොල්ලෝ ගහගන්නවා. අපි මේ මොකද ඒ කවියක් තියෙනවා මේ පෙරළුගේ තියාට කටකට කපාගෙන ඒ හරියටකට කඩාගෙන කොටහ දිගුරුන්ටත් ඒ කොටසක් තියාගෙන හත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන වැටෙයිනි වැටට අද ඇයි එන කොටාගෙන අපි අර පුංචි කාලේ අම්මලා තාත්තලාත් එක්ක ඉන්නකොට අපිට අම්මලා තාත්තලායි බුදලි කොයි එකක් ප්‍රශ්නයක් නැහැ. කොයි තැනකට යන්න බුලම් බෙදලා නැහැ. බෙදපු දවසේ අම්මලා තාත්තලා විරුද්ධ දරුවෝ හටන් කරනවා මට ලුක් කැල්ල හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ දරුවෝ අතර සටන පටන් ගන්නවා දේශ සීමාව නිසා. ඒ නිසා අපිට අද තියෙන ප්‍රශ්න සියල්ලම මේ අජත්ත බහිද්දා දෙක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපි මේ මුළු තියෙන හැම වස්තුවක්ම සමසේ ප්‍රයෝජන ගන්නවා. කවුරු හරි අපිට කන්න ඕන දේ තීන්දුව කරනවා. කවුරු හරි අපිට බුදියන්න ඕන තැන තීන්දුව කරනවා. ඔක්කොම අපි සහෝදරයෝ වගේ සහෝදරයෝ වගේ ජීවත් වෙන්න බලන කොච්චර ලස්සනක් තියෙනවද කියලා. එකම දේ මෙච්චරයි සීමා වැට කඩලු නැති අපේම අපේම අපේ ලොවක්. මඩල් දුවේ සින්දුවේ තියෙන්නේ සීමා වැට මට මේ වචන ටික මතක නෑ වැට කඩ යම් නැති අපේම අපේම අපේ අපි මිනිස්සු වශයෙන් මේ ලෝකෙට ඉපදුනාකොට අපි කිසිම සීමාවක් මොකක්වත් දැනට උපදින්නේ අපේ ඉපදිච්ච ගමන් දරුවා හැම කෙනාටම සාමය බෙදෙනවා හැම කෙනාටම පුදුම අසහනයට පිළිතුරක් වෙනවා මේ සංඥා ටික අපිට එන්න පටන් අරගන්නේ ඝන බහලේ වශයෙන් අවුරුදු 6න් පස්සේ මේ නවීන විද්‍යාව අනුව අපි ඒකට කියන්නේ 6 4 තීරණ වයස. උතරින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ. එතන ඉඳලා උඹ ගෑණි මම මිනිහා උඹ පෝසත් මම දුප්පත් මේ සීමාවට කඩලු ටික ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට විරුද්ධව යන්නේ මොකද සම්මුතිය පිළිඅරන් දිනේ බුදුරජාණන් වහන්සේ කියනවා උඹ මමයා කියන එක ඒක මම කියන සීමාව අපි ඉස්ලාම් මුළු ලෝකෙම සැප සාධනීය සඳහා ලෝකෙ මොන දෙයක් හරි මගේ සැපට සැප සඳහා පාවිච්චි කරනවා නම් අපි ඒක සාධාරණ අසාධාරණ බලන්නේ හරි වැරදි බලන්නේ හොඳ නරක බලන්නේ රෑදවල් බලන්නේ හොඳින් හෝ නරකින් හෝ සැප සාධනය කරන්නේ. ඒ නිසා අපිට විශාල සීමාවක අපි ජීවත් වෙනවා. ඒ සීමාවේ හරියට තියෙන ඔක්කොම දුක් කරදර අපට එනවා. ඒ ප්‍රමාණය තියෙන සියලුම ආතති පීඩන දැවිලි දැවිලි අපට එනවා. ඒ නිසා අපි ඉදිරියට ජීවිතය කියලා කියන්නේ ලෝකේ ඕනම තැනක තියෙන ඕනම අසහනයක් අපිට අදාළ වෙන්න පුළුවන් තරම්. අපි කරන්නේ එක වැඩි කරගන්න එක. ලොකු ප්‍රදේශයක බලේ පවත්වන්න හදනවා. අන්තිමට දැන් පැවිද්දක් වුණා. ගිහි අතහැරියයි කියලා කියන්නේ ඒ සියල්ලම අතහැරලා අපි දන්න ප්‍රදේශයකට අපි ඒක ස්විච් ආකින් කරන්නේ. කාටවත් කවුරුත් ගිහි අතහරවන්න බෑ. කාටවත් මේ වගේ රිට්‍රීට් එකකට වරින් කියලා ඇදගෙන ඉන්න බෑ. ආවට පස්සේ අපිට දැන් තියෙනවා පුංචි ලෝකයක්. මේ විවස්ථාවක් තියෙනවා. කාලසටහනක් තියෙනවා. කරන්න ටිකක් තියෙනවා. ඉතින් අපි ඒ ටිකට බැඳුනට පස්සේ මේකට හිත බැඳයි කියලා කියන්නේ අර ගෙවල් දොරවල් තියෙන කංකටොළු අපි අයින් කරන්න ගන්න උත්සාහය. නමුත් ඒක ලේසි නෑ. මේකට ආවත් සුදු ඇඳගත් සිල්ලුතුන් අතර හිටියත් වෙනම කාර්යසටහනක් කරත් කොච්චර අරව එනවද කියලා බලන්න අපිට ඕනකම තිබුණත් ඊ අසහනකාරී අසහරගෙන දෙන මාත්‍රිකා දුරුවන් කරන්න බෑ. ඒක බුදුරජාණන්සේ 100 100ක්ම බාර ගන්නවා. ඒක බුදුරජාණන්සේ අපිට දෝෂයක් විදිහට කියන්නේ නැහැ. ඒක ලෝකේ හැටි. ඒ හේතුඵල ධර්මෙන් බුදුරජාණන්සේකට උපක්‍රම හොයන්නේ ඥාන පිරිමෙන් කළා නෙවෙයි. ඔක්කොටම සමසේ. කියන අතහැරලා මේකට එන්න ඇවිල්ලි වෙරලා බලන්න ලැබිච්ච මේ විවේකී බුද්ධ විඳින්න පුළුවන් කියලා කොහොමඩක්වත් බෑ. පොළුවට පුදුමාකාර කරදර එන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාම ඡන්දේ කියලා. අරන් කරනවා කාම ගුණ කියලා. ඉතින් අපි මොළු භාවනා වැඩමුළුවේම දවස් 7-8 කරන්නේ. අපි මෙතෙක් හම්බ කරපු සංඥාවල් අපිව යන යන තැන එලෙවෙලව විෂ ඉදපු විෂ ඉදපු ඊතලයක් වගේ යන යන තැනට ඇවිල්ලා අපිට අනිනවා. ඒ විෂ මේ කාම ගුණවලට වැඩි අමාරුයි කාම ඡන්දේ ආවට පස්සේ අපේ සීලයට දැන් ගැලපෙන්නේ නැහැ එහෙම කාම ඡන්දේ. අපි ගත කරන මේ නිදහස් ජීවිතයට ගැලපෙන්නේ නැහැ. නමුත් පිළිලැජ්ජාවක් නැහැ කාම ඡන්දේ. ඇවිල්ලා කරදර කරනවා. ඒකත් බුදුහමරෝ බාර ගන්නවා. කාම ගුණ නෙමෙයි. කාම සංඥාවල් එනවා. ඒකත් බාරසන් කියනවා මම උඹට පුංචි උපක්‍රමයක් දෙන්න මොකක් කරේ රූප ධර්මයකට හිත දාන්නයි කියනවා මොකක් කරේ රූප ධර්මයකට හිත දාන්න ඊට පස්සේ ඒ රූප ධර්මයේ ඉන්නා තාක්කල් <clears throat> අර නිතර බැටදෙන කාමෙන් කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන් හැබැයි මේක ලකෝ බුද්ධ ගෞරවයෙන් කරන්න ලකෝ ඥානකින් කරන්න ලකෝ සූදානම්කින් කරන්න ඕනේ පරදින්න පුළුවන් අන්නේ එතනදී ඉඳලා තමයි කර්මස්ථානේ පටන් ගන්නෙ භාවනාව <clears throat> පටන් අරගන්නේ. ඉතින් බුදුරජාණන් ශ්‍රීසල්ලාම අපිට නිශීදති පල්ලංකම් කියන වචනේ සමාන කරන දාන් කරනවා යානපන සත්‍ය කතා කරන හැම වෙලාවෙම පළක මැද වාඩි වෙලා පුළුවන් නම් අසහනෙන් අයින් වෙන්න කැමති නම් නිවරණයෙන් තොර වෙන්න කැමති නම් සතිය පිහිටවන්න කැමති නම් අප්‍රමාද වෙන්න කැමති නම් සදාචාරය රකින්න කැමති නම් තමන්ගේ හැම නැටිල්ලක්ම හිත කය වචන තුනේ නැටිල්ලක්ම මේ කයට සීමා කරගෙන කුරුල්ලෙක් ගෙනලා කූඩු කර දැම්මා වගේ පුළුවන් ද බලන්නේ කියලා කියනවා. ඒක සඳහා අපි ලොකෝ ඉතින් මේ ක්‍රමසාවිදි රාශියක් පාවිච්චි කරන්න ඕනේ. මේ සඳහා පස්සට කියවෙන කරුණු ටිකක් දැන් කිව්වොත් වචනය හිතලා කතා කරන්න යන්න එපා. ඒක සීලයට අඩංගු කරලා කතා කිරීම නතර කරන්න. හිතලා මතලා අතපය හොල්ලන්න යන්න එපා. හිතාමතා කරන සියල්ලම හැකියතාක් දොර නතර කරන්න බුදු පිළිමේ තියෙන. වට කියන්නේ මැටි බුද්දයි කියලා. කල් බුද්දයි කියලා. පුළුවන් නම් තමගේ ශරීරේ මැටි බුද්දෙක් කරන්න. කල් බුද්දෙක් කරන්න හිතලා මතලා කරන්න බෑ. හැබැයි කෙරෙන වැඩ වගේක් තියෙන එකට කරදර වෙන්න එපා. ඒක liver වෙලා දැන් මේ කාය වචන දෙක හිතාමතා කරන සචේතනිකව කරන සවිඥානිකව කරන ක්‍රියා සීලේ නාමයෙන් නතර කරලා උත්සාහ කරලා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. කිසිම අඩුවක් නැහැ සීලයේ තිබුණත් එකයි නැතත් එකයි කය වචන හික්මා ගත්තත් එකයි නැතත් එකයි ඇතුලේ අන්තරේ වෙනසක් නැහැ. ඇතුලේ එක විදිහට කෝචින් චින් එක වගේ දුවනවා. ওই සීලෙන් කිසිම බලපෑමක් ඇතුලට කරන්නේ නැහැ. එතකොට අපිට පේනවා දැන් පළු දෙකක් එකක් තමයි හිතාමතා කරන දේ අනිත් එක තමයි ඒ සංසාර පුරුද්දට හේතුඵල ධර්ම අනුව හැබ්බැහියට රුචි අරුචිකම් වලට මොනවද දුවනවා. ඕනම කෙනෙක් බය හිතෙනවා මේ සියල්ලම හිතාමතා කරන දේ නතර වුණත් ජීවිතයගේ පැවැත්මට හිතාමතන්න ඕනේ නැහැ. ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක තමයි භවය කියලා කියන්නේ. ඉතින් අද්දක වහිනවන භවයේ පේනවා. නැත්නම් මමයා පේනවා. ඔගේ කිසිම චාරයක් නැහැ. ලැජ්ජ බයක් නැහැ. හික්මීමක් නැහැ. මේ මේක නතර කරාට පස්සේ පේන්න පටන් ගන්නවා. ඒ නිසා හොඟව දෙනකොට <clears throat> ඇතුළට හිත ගන්න එක පුදුමාකාර යුද්ධයක්. මේ ඇමරිකන් කාරෙක් හිටියා ගිහිලා හාමුදුරු කෙනෙක් වියට්නාම් යුද්ධයට ගිහිලා යුද්ධ සැබලේ කරේ වැඩ කෙරුවේ. අඩි 6ක් විතර උසයි. හරිම ක්‍රියාශක්තියක් තියෙන මිනිස්සේ. හැබැයි ඇතුලෙන් අන්තිම නිවිච්ච මිනිහෙක්. පිටින් බලනකොට හැඩි දැඩි කතා කරනකොට ගොරෝසු කටහඬ නැත් ඇතුලෙන් පුදුම නිවිච්ච මිනිස්සේ. ඉතින් මනසට පස්සේ මේ තීරලා මොකක් කර වෙලා රෝෂි කෙනෙක් ආවට ජපනිස් භාවනා කරන කෙනෙක් ගාට ගියාට පස්සේ කිව්වලු තමන්ට මෛත්‍රී කරගන්නයි කියලා. එක දිගට දවස් තුනක් ඇඬුවලු. කවම කවදාකවත් හිත ඇතුලේ තියන්න පුරුදු කරලත් නැහැ. ඇතුලට ගිය ගම මමයත් එක්ක මම හම්බ වෙනවා. අපි මෙතෙක් කල් කරන්නේ අරයා බලනවා මෙයා බලනවා අර සද්ද මේ සද්ද කියලා පිටතේ නැටුවේ. ඇතුළට ඉත දාපු ගමන් පුදුමාකාර අරමනසට සංවේගයක් පහළලා දවස් තුනක්ම මට මෛත්‍රී කරගන්න බෑ. මට මන් දිහා බලන්න බෑ. ඉතින් රෝෂි කිව්වලු එක ලොකු දෙයක් ඔය ඇතුළේ තියෙන ලොකු ආතතියක් පෙන්ටප් වෙච්ච ආතතියක් එළියට යන්න හදන යන්න අරින්නේ කියලා. ඒ දවස් තුන ඉවර වෙනකම් එයාට හිතුණලු මේ ඇතුළට හිත ගන්නවයි කියන එක අපේ මුළු ජීවිතේම තියෙන අමාරුම රාජකාරිය. මොකද අපි බාහිරයට හිත දාන්න ගොඩාක් දේවල් හොයලා තියෙනවා. අපි ඒක තමයි වැඩි කර කර ඉන්නේ. ඒ මොකද වැරදිලාවත් හිත ඇතුළට එයි කියන බයට. බුදුජානනාංශික අනිත් පැත්ත කියනවා ගීගී අධර්ම, ඥානසරු අධර්ම, අත්තර මිනුබුද අධර්ම, අරක බාන අධර්ම නාමිකව ඒකල අදිෂ්ඨානයක් ගනි. හිතලා කරන්නෙත් නැහැ, හිතලා කියන්නෙත් නැහැ. ඇතුළේ වෙන දේ බලන්න. ලේසි නෑ. ඒකට විශාල පෞරුෂත්වයක් ඕන. විශාල සීලයක් ඕන. විශාල සද්ධාාවක් ඕන. විශාල අසුවිරු ඥාන ඕනේ. කදාකත් නොගිය ගමනක් ඇතුළට එනවා. ආවට පස්සේ අපි දැන් සීමා වෙන්නේ අජත්ත බහිද්දා කියලා හැම හැමෙන් ඇතුලේ හිත තියෙනවනම් හරි. හිත පිට ගියා නම් භාවනා කරිලා සතිය කරිලා හරි ගියේ නැහැ කියලා ඉතින් දඟලන නිසා අපි එතනදී අපිට ඉස්සල්ලාර වැටේ ඉන්න වැට තමයි සීමා කඩළු වෙන්නේ. පහු වෙනකොට මේ අජත්ත බහිද්දා සීමා වැටි කරලා දෙන්නේ හැම හැමෙන් පිට බහිද්දා. හැමෙන් ඇතුලේ අත් දකින්න පුළුවන්. විඳින්න පුළුවන්. අත් විඳින්න පුළුවන්. ඒ ටික මම කියා ගන්න. තාමත් මම ඉන්නවා. ඊට පස්සේ <clears throat> ඇතුලේ කොට දෙකක් තියෙනවා මම ඒ බණට කිව්වේ නෑ. මං කිව්වේ සක්‍රීය කොටස විතරයි. අක්‍රීය පැවැත්මක් තියෙනවා සක්‍රීය පැවැත්මක් තියෙනවා. මුතු වෙලා අයිනට ගියාම රැළ ගහනවා පේනවා සිටිජේ තියෙනවා. සිටිජේ තනි අක්‍රියයි උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවොත් එක ඉරට තියෙන්නේ. බලන්න ඉන්න කම්මැලි. මම මේ පුදුනේ නුවර නිසා මුන් ඉස්ලා මොදට ගිය දවසේ මට ලොකු දෙයක් මොහොත බලන එක. බණ්ඩ නගරයට පැමිණීම. අනේ එතකොට සිටිජේ කියන්නේ අලුත්ම දෙයක්. මොට්ටියක් කියලා බලනකොට සිටිජේ නෙමෙයි බලන්නේ ඉතින් රැල්ල තමයි පේන්නේ. සැල්ල කියන්නේ ක්‍රියාකාරී ශක්තිය, සිටිජේ කියන්නේ නැවැත්මක්. ඉතින් ওই දෙක බලනකොට අපි චිත්‍රයක කැන්වස් එකයි චිත්‍රය කියන දෙකට. ওই දෙකෙන් කැන්වස් එකට හිත යන්නේ නැහැ. චිත්‍රය තමයි හිත යන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට පිටිපස්සෙන් කැන්වස් එකක් තියෙනවා, මේ පස්සෙන් චිත්‍රයක් තියෙනවා. චිත්‍රය සක්‍රියයි. ඒක තමයි හුස්ම කියන්නේ. ඒක තමයි බායෝ පොට්ටබ ධාතුව කියන්නේ පිටිපස්සේ භවයේ තියෙනවා. මැරිලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක උසර ඩාන්ස් එක යනවා. ආශ්වාස රැල්ලයි ප්‍රශ්වාස රැල්ලයි පිම්බෙනවා හැකිලෙනවා. ඉතින් මේ දෙකම දුන්නාම පෙරාත්මක භාවනා කරලා මේ ආතුණ පිනගෙන අපේ කරාට දෙකක් පේනවා. කැන්වස් එකක් පේනවා චිත්‍රත් පේනවා. භාවනා කරපු නැති එකට චිත්‍ර විතරයි පේන්නේ. චිත්‍ර තමයි ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ. දැන් අපි ආශ්වාස ප්‍රශ්වාසය දකින්න නැත්නම් හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. අතුරට හිත ගියාට කිසිම උනන්දු කර කාර්කයක් නෑ. ඒ නිසා පුත්‍රජානනාථ කියනවා බලනකොට දැන් ආශ්වාස ප්‍රශ්වාස රැල්ල තියෙනකේ රිද්මයක් තියෙනවානේ. ඒක තියෙනවා ආශ්වාස ප්‍රශ්වාසයේ සාපේක්ෂව දෙන්නගේ සම්බන්ධතාවය අනම්මන ඕකට හිත බඳින්නේ කිය. ඒ ක්‍රියාශක්තියට හිත බඳින්නේ. ඒ ක්‍රියාශක්තිය තමයි වායෝ කොට බදාතෝ කියන්නේ. ඒක ක්‍රියාශක්තිය වෙලොත් අපිට පේන්නේ උඩුකය විතරනේ. එතකොට හිතෙනවා හොඳට අවධානය මේ ක්‍රියාශක්තියම තිබ්බොත් හිත සතිය පිහිටවා ගැනීම හිත අවදිමත් වීම හිත ප්‍රමාද වීම ලේසි බබාට සෙල්ලම් බඩුවක් දුන්නා වගේ එයා සෙල්ලම් බඩුවත් එක්ක ඉන්නවා ඒක නිසා යට යටිකයට වැඩිය උඩුකය බොහොම ආනාපාන සතියට සාදරයි ඉතින් ඒකේ හොඳට හිත බඳිනකොට හිත යටිකයට ගියොත් හිත ගැඩුනා උඩුකයට ආවොත් ආනාපානිය හරියට එතකොට සීමා වෙන්නේ උඩුකය විතරයි යටිකය තනුන්ගේ වගේ වෙනවා හොඳට සාර්ථක වෙච්ච අයට පේනවා භාවනා කරනකොට යටිකය දැනෙන්නේ නැහැ. උඩුකය හොඳට මේ පිම්බෙනවා හැකිලෙනවා ආශස් ප්‍රසාර තේරෙනවා. ඒකෙත් ඉන්නකොට හිත ඒකාග්‍ර වෙන කෘත්‍ය සිද්ධ වුණොත් මේ ක්‍රියාශක්තිය වැඩියෙන්ම ක්‍රියාකාරී තැනට හිත යෙදුවොත් එක්ක නාසිකාග්‍රේ කුඩුතලාරේ නැත්නම් පිම්බි මැකිලෙන් බැලුවොත් උදරච්ඡදී උදරේ හැකිලිම පිම්බියෙන් පේනකොට ඒකට විතරක් හිත යෙදුවොත් ඒක අජ්ජත්තේ වෙනවා කය දිහා හිත ගියත් බහිද්ද වෙනවා. අරණ්‍යයට හිත ගියත් බහිද්ද වෙනවා. කාමයට හිත ගියත් බහිද්ද වෙනවා. එතකොට අජත්ත කියන එක එන්නේ එන්නේ එන්නේ අර එක තැනකට පොඩු කුද්ද වෙන්න පටන් ගත්තාම එතන විතරයි දැනෙන්නේ හොඳට සත්‍යපත් වෙනකොට. හොඳට සමාධිමත් වෙනකොට තමයි මේ කයක් තියෙන කෙනෙක් මොකක්ද දැනෙවට ගිය ගමන් පේනවා සතිය කැඩනවා කියන. ඒ නිසා සතිය සක්‍රියකරනද ක්‍රියාකාරීකරනද අර හැමතැනම විසිරිච්ච ශක්තිය එක තැනකට ඒකාග්‍ර කරනකොට සීමාව අජත්ත අරමුණට හිටලා කයට පිට ගියත් හිත පිට ගියා වගේ දැනෙන වෙලාවක් එනවා. එතකොට තවත් අර මම මම කියන එක හුස්මට විතරක් හැපෙන තැනට විතරක් කොටු කරනකොට ඇතුළත පිටත කියන එක හුස්මෙම හිත තියනවා නම් ඇතුලේ අතර පහට හිත කියනම් පිට වෙනවා. එතකොට වෙන්නේ මොකද? අර සීමාවෙන් එන්න එන්න එන්න පොඩි වෙලා ගිහිල්ලා භාවනා හතරවෙනි දවසේ පස්වෙනි දවසේ විතර වෙනකොට ඒ ආස්වාද ප්‍රසආසයත් හොඳට ප්‍රකටව තිබිලා සිුම් වෙලා ඒකත් නොපෙනිය. ඒකට සීමාවක් නැහැ. මමෙක් නැහැ. ඒකට ඒ කෙනාට ඒ අත්දැකීම කියා පාන්න බෑ. මොකද උනේ කියලාවත් කියන්න බෑ. මොකද මේ සීමාව තියෙනකන් තමයි සාපේක්ෂතාවය වැඩ කරන්නේ. নিরপেক্ষ වෙනකොට සීමා මරියාදාවල් නැති වෙනවා. ඒකට අපි ගොළු වෙනවා. හැබැයි පූර්ණ භාවනාවේ සාර්ථකත්වයක් තියෙනවා. පූර්ණ අවදි වීමක් තියෙනවා. පූර්ණ ආර්ය භාවයටපත් වීමක් වෙන්නේ. හැබැයි ඒක ප්‍රකාශ කරන්න බෑ. තවත් ආර්යයන් කෙනෙකුට තේරෙනවා. පෘථග්ජනයට තේරෙන්නේ මොකද අපි <clears throat> සාපේක්ෂතාවේ ඉඳලා ක්‍රමයෙන් নিরপেক্ষතාවයට යනවා 100%ක් নিরপেক্ষතාවයට යන්න බෑ. සාපේක්ෂතාවේ මම කියා ගන්න කොටස ආතතිගත කොටස දැවෙන තැවෙන කොටස අසහනකාරී කොටස ඉන්දෙන් ටෙන් ටෙන් පුංචි වෙනවා. බාහිර ලෝකයක්ම තියෙනවා. ඒකට ලොකු වෙන්න වෙන්න ආතතිය වැඩි වෙනවා. අසහනෙ වැඩි වෙනවා. දැවිලි තැවිලි වැඩි වෙනවා. ඒක තමයි තේරෙනවා. තමන්ට හසුරවා ගන්න පුළුවන් පුළු ප්‍රදේශයකට ඒක සාධාරණ වෙන්න ඕනේ. උදාසීන වෙන්න ඕනේ. වෙරිෆයි <coughs> කරන්න පුළුවන්. එහෙම නැත්නම් උරගා බලන්න පුළුවන් අරමුණක් වෙන්න ඕනේ. ඒකට හිත තිබ්බ ගමන් තමන්ගේ ලෝකයේ බාහිද්දා කොටස වැඩි කරලා අජත්ත කොටස පුංචි කරන්න කරන්න අසහනෙ අඩුයි. ආතතිය අඩුයි. දැවිලි සැවිලි අඩුයි. නමුත් යටිහිතේ අපිට එතකොට පේනවා එතකොට මමයා පුංචි වෙනවා. මගේ කෙරුම්කාරකම් අඩු වෙනවා. මගේ මාන්නක්කාරකම් අඩු වෙන නිසා එතකොට පරාදයක් වගේ පේනවා. කෙලස් ගොඩක් කැපිලා තියෙන්නේ. අසහනෙ අඩු වෙලා තියෙන්නේ. නමුත් අපේ හිත කවදා හරි තේරුම් ගනි හැම කෙනෙක්ම හිත හැමදාම හොයන්නේ දුක. හැමදාම හොයන්නේ අසහනෙ. හැමදාම හොයන්නේ මේ ආතතිය. එක්සයිට්මන්ට් කියලා කියන්නේ අපි ඉවෙන්ට්ෆුල් කියලා කියන්නේ ඩ්‍රමැටික් කියලා කියන්නේ ෆීචර් එකක් බලනකොට එක්සයිට් එක තියෙනවා නම් ඩ්‍රමැටික් නම් ඉවෙන්ට්ෆුල් නම් ඒ තරමට අතතිය වැඩි ඒ නිසා අපි මෙතෙක් කල හැම විශේෂකින්ම හැම දක්ෂකමකින්ම හැම හම්බ කිරීමකින්ම කෙරුවේ එක්සයිට්මන්ට් එක වැඩි කරා. සිද්ධි බහුලකම කියලා කියනවා ඩ්‍රමැටික් නේචර් එක වැඩි කරා. කරන්න කරන්න අසහනෙ වැඩි. ඒක අඩු කරන අඩු කරන යනකොට තියෙන අජත්ත බහිද්ද ભેදේ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අතාරින්න අතාරින්න අත්‍යන්ත කොටසක් ඉතුරු වෙයි. හුස්ම ටික වගේ. ඒක එක හිරියන ප්‍රශ්නයක් නෑ මොකද ඒකට වාංගු වෙලා ගොඩාක් අසහනේ අඩු කරලා තියෙනවා. ඒ නිසා මේ අජත්ත බහිද්ද ભેදේ අරගෙන බැලුවත් අපි වැඩි ප්‍රදේශයක පැදුර එලන්න ගියොත් වැඩි ප්‍රදේශයක් දුක්. වැඩි ප්‍රදේශයක් ආතතියයි. නමුත් අපි අම්මලා තාත්තලා අපිට මොකක්ද ඉගෙනුවේ? පුළුවන් තරම් රට රාජ්‍ය අල්ලගෙන පුළුවන් තරම් පැතුරු බෙදා ගන්නනේ, එලා ගන්නනේ. ඉස්කෝලේ ගියාට පස්සේ ගුරුවරු අපිට මොකක්ද ඉගෙනුවේ? පුළුවන් තරම් පැතුරු එලන්නනේ. ඉතින් බුදුහාමරෝ කියනවා මේ මිනිස්සු තමයි අපිට කිට්ටුවෙම අනුශාසනා කරන කිට්ටුවෙම අපිට ආදරය කරන කට්ටිය. ඒගොල්ලෝ දන්නේත් නෑ. ඒගොල්ලෝ ඒගොල්ලෝ කහපලනුව අපිට දුන්නා. එහෙනම් බලන්න අපි අනික් සාමාන්‍ය මිනිසෙකුට වැඩිය පැතුර එලා ගත්තත් කක්කයක් අපි. උඟ දෙනට පැතුර එලා ගන්න බැරුව දුක් වෙලා යනවා. දුක් වෙනවා. දුක්පත් වෙලා. අපි නෑ. අපි above average ඉන්නේ. දැන් බුදුහාමර කියන අකුලපන්. බුම්බේ ෆීල් පවර් එක ගන්න හැකියාව ගන්න අකුලපන්. බලපන් මොකද වෙන්නේ කියලා. එකයි සිද්ධ වෙන්නේ මොලේ මනස හැකියාව වැඩි වෙනවා අසහනෙ අඩු වෙනවා ආතතිය අඩු වෙනවා කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අච්චත්ත බයිද්දා සීමාව ඥානানন্দ ස්වාමීන් වහන්සේ දාන්නේ බහිද්ධාවේ ඇතුළත සීමාව තමයි අජ්ජත්තේ පිටත සීමාව. එන්නේ නඩු වෙනමසක සීමාවක් එහෙම මේ ලෝකේ උප්පත්තියත් එක්ක අපිට හම්බෙලා නැහැ. අපි මේ වැඩෙනවයි කියලා ලොකු මහත් වෙනවයි කියලා හය හතර දැනගන්නවයි කියලා අපි පුළුවන් තරම් බලන්න තියෙන්නේ. අපි අනන්‍යතාවය වැඩි කරගන්න උත්සාහ කරලා තියෙනවා. අනන්‍යතාවය කියන්නේම අසහනයක්. අනන්‍යතාවය කියන්නේම ආතතියක්. අනන්‍යතාවය කියන්නේම දෙවිල්ලක් දෙවිල්ලක්. නොවන් වෙන්න හදනවා නම් නොකිසිවෙක් වෙන්න හදනවා නම් ගාලක්ල දැන්නයි කිව්වට ගාලල්ල. තෑගික තීතු කිව්වත් ගාලල්ල. මට නෙවෙයිනේ. ඕන් දෙයක් කියාගන්නේ මේ කණින් ආවා ඒ කණින් ගියා. නමුත් මේ එකක් කර මේ මටයි කිව්වේ මේ මමයි මේකට වගේ කියන්න ඕනේ කියලා ඇසියුම් කරපු ගමන් ඉතින් ෆයිට් එක. අද තියෙන අධ්‍යාපන ක්‍රමය ලෝකෙ කොහෙත් එකයි. මේක තමයි අපිට බෝ කරන්නේ. ඉතින් ඒ නිසා අර මේ දවස්වල මම කියනවා පොතක් brainstorming කියලා adolescence 14යි 24යි අතර වයසේ ඉන්න ළමයින්ට මේ කාරණාව කියලා දෙනකොට කියනවා මුල් ඉගෙන ගන්න වයසේදී මේවා කියලා දෙන්න එපයි කියලා. පොඩි උන්ට මේවා කියලා දුන්නොත් ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්න මේ තරඟකාරීකම තියෙන්නේ බෑ වන් අප්මන්ෂිප් එක. මොටිවේෂන් එක. එනිසා ඉගෙන ගත්ත මොඩේ ඉන්න කියලා දෙන්නයි කියලා තියෙනවා. ඉගෙන ගන්න ඉස්සෙල්ලා මොන මොන හරි උන්ට රස්සාවක් කරගන්න හරි මේ තියාගන්න කරගත්තා. ආයි කරගත්තට පස්සේ කියනවා කටුවටුන්නක් දාගෙන තියෙන. ඔබ දාගත්ත ගමන් මුගුටි කනවා. නොදන්න බව දන්නවනම් බුදුහාමුදුරට සාපේක්ෂව බලන්න ඔබ කොච්චර ඉගෙන ගත්තත් නොදන්න ගමනේ. දන්නවා කිසි තැනක පෙනීපුක් පණ්ඩ යන්නේ අං පෙන්නන්න යන්නේ අඳින්න යන්නේ පුළුවන් තරම් නිහතමානී වෙන්න වෙන්න අජත්ත බයිද්දා සීම ඕන කෙනෙක් ඒ දේශ සීමා අරගල හදාන්න නටා ගත්තා වෙයි. Taman නොකිසිවෙක් වෙන්න උත්සාහ කරනවා. හැම තැනකදීම නොකිසිවෙක්. ආශය අර මම ආවේ මෙයා මොකක්වත් ගන්න නැතුව ඉන්නකොට අපි නිකන් නෝන්ජලෙක් වෙනවා. මං කියන්නේ සිරිබිරිස් කෙනෙක් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකන් සිටිසන් ජෝන්. මොනම මොනම දෙයකට ඇසියුම් කරන්නේ නැති උනාට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මම දෙවියෙකුත් නෙවෙයි. මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි. මම ගාන්ධාරියෙකු නම නිකම්ම නිකම් මිනිස්සෙක්. නිකමට දැන් හිතන්න මේ ටීචර්ට වැඩි හොඳයි ලංකාවේ මේ කතාව කිව්වා නම් මේ හාමුදුර තරහ වෙන්නත් එපා. හාමුදුර කෙනෙක්ගේ පිටිපස්සේ තියෙන නන්ලයිස්ටෝ කියවන්න උපාධි ප්‍රමාණයද? බුදුහාමුදුරන්ට දෙන්න ගියා නම් ඔය කොච්චරක් දෙන්න වෙනවද කියලා හිතන්න. ත්‍රිපිටක ධාරේ විචිත ධර්ම කතික විනය විචාරද කීයක් දෙනව ලීලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි නිකම් බුදුන් කියලා ලියන්නේ. බුද්ධ මොනම ඇට්‍රිබියුෂන් එකක්වත් නැහැ. අපේ උපසම්පදා සාහිත්‍ය හොඳ ලස්සන විහිළුවක් තියෙනවා. අපේ උපසම්පදා සාහිත්‍යයේ උපාලි මහරහතන් වහන්සේ ඉඳලා මන් දක්වාව උපාධිය ගෙනාපු කට්ටියගේ නන්ලා ස්තුතියි. උපාසි දාසක සිව සිව ආදි වශයෙන් પરම්පරාවෙන් ඇවිල්ලා අන්තිමට මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායතරදී ධම්මජීවනමති භික්ෂුව උපසම්පදා වුණා. උපාලිකේන නම උපාලි විතරයි අන්තිම ආමතුරුගේ නම ලියන්න පිටු ගානක් ඕනේ. සුපිටක ධාරී ධර්ම විසරද ධර්ම කතික උපාධ්‍යාය ගිය පුතා. මොන්න තරම් පිළිහිමක්ද කියලා බලන්න. අපි මේකනේ වැඩි කරන්න හදන්නේ. assumption එක අපි assume කරන්න හදනවානේ අර ඩිග්‍රිය මේ ඩිග්‍රිය දාන එකට. ඉතින් ඒකට <laughs> ඒකටත් විහිළුවක් තියෙනවා ඒක. ඒ කියන්නේ BS කියලා කියන ඩිග්‍රියට කියන්නේ bullshit කියලා. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ pile deep and high. අචාන් බ්‍රහ්මන්සෝ කියනවා per permanent head damage. PhD මොකක්වත් නැතුව නිකන් ඉන්න බෑ යාට. හැබැයි එහෙම පුළුවන් ඇත්තෝ ඉන්න ඕන තරම් ජාති තිබුණාට ඇසියුම් කරන්නේ නැහැ. ඒකට ඒකේ ඔය අච්චත්ත බහිද්දා සීමාවේදී ඒව තියෙනවා. ඒ පාසික පැත්තක තියලා තියෙනවා නිකන් සාමාන්‍ය සිටිසන් ජෝන් වගේ ඉන්නවා. නැත්නම් සිල්පිරිස් වගේ වෙනවා. ඒ නිසා අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපි කිසි කෙනෙක් කවදාකවත් අංගුසන් යන්නේත් නැහැ, පෙනේ පුම්බන්න යන්නේත් නැහැ. අපි නිකන් යෝගාවචර කියන නමට වැටෙනවා. සිල්ලත. යෝගාවචර ඉච්චරයි. ඇසියුම් කරන්න බෑ. ඒ නිසා අපි එළියට ගිය ගමන් අපි කෝට් එක දාගන්නවා. දාහනේ තියෙන් අඳිනවා. ඇඳපු ගමන් ඒ අදාළ කෙලස් ටිකේ අදාළ ආතතියේ අදාළ අසහනේ එන්න පටන් ගන්නවා. ඉතින් බුදුන්ස් කියනවා ඒකට මුළු ලෝකෙම වග කියයි. හැබැයි උඹයි විඳවන්න ඕනේ. මට පුළුවන් මං බුදුහාමුදුරෝ සාක්කයට අරගෙන පුතුන් එක්ක බලනකොට මං කවුද? මම නිකම්ම නිකන් සාමාන්‍ය පුරවැසියෙක්. ඒ දේශ සීමාවේදී අජත්ත බයින්දයිකේදී මම මේ දැනුම සම්බන්ධ කතා කරේ අපේ වස්තු භූතල් ගැන කතා කරත් හුඟා කාපු කරන මිනිස්සෙක් මැරෙනකොට හුඟා දුක් පීඩා වැඩි. ඒ මහන්සිලා හම්බ කරපු සියල්ලම අකමැති කෙනෙකුට පත් කළ මැරෙන්න වෙනවනේ. කවදාකවත් කැමති කෙනාට යන්නේ නැහැ තමන්ගේ වස්තුව. එහෙම තියෙනවනේ මැරෙන්න ඉසලා දෙනවනේ. වැරදිස්ලා දෙන්නේ මොකක්ද දෙන්නේ නැත්තේ මොකද මේ යක්කුණ තේරෙන්නේ නැහැ මේක වටනාකම මේක විනාශ කරයි කියලා මට වැඳගෙන ඉන්නවා නොහිතපු වෙලාවක මැරෙනවා මම ඊපස්සේ අප්‍රියදායයක් කරනවා ඒක නිසා තමන් මමයා කියලා හඳුනගන්න ප්‍රදේශයක් නැතුව අපිට ඉන්නකම් බෑ ඒක පුළුවන් තරම් අඩු කරලා අදාළ ප්‍රයෝජනයේ සඳහා වැටෙන කොටසට කාඩු කරන්න පුළුවන් නම් ඊට සාපේක්ෂව දැවිලි තැවිලි අඩුයි. ඊට සාපේක්ෂව අසහනය අඩුයි. ඊට සාපේක්ෂව ආංශික ආතතිය අඩුයි. බටහිර ලෝකයක් තියෙනවා මානසික විද්‍යාව කියලා එකක් අමු පිස්සු. ඒකේ හැම වෙලාවෙම මම යප උඹලා හැදලා දීලා තමයි මානසිකට උනාත් කරන්නේ. සාහන අඩු කරන්න හදාගන්න. වෙස්ටර්න් සයිකොලොජි. ඒ නිසා භාවනා කරපු එක්කෙනෙක් වෙස්ටර්න් සයිකොලොජිත් කරලා පොතක් ලියලා තිනවා. සයිකෝതെරපි without the self කියලා. self එක නැතුව බැලුවොත් අනාත්ම පැත්තෙන් බැලුවොත් මොකද්ද සයිකෝതെරපි කියන්නේ? මොකද්ද හෙල්දි මයින්ඩ් එක කියලා කියන්නේ. වෙස්ටර්න් සයිකොලොජි එකේ ඩිෆයින් කරන්න බෑ. කවදාකවත් මොකද ඩිෆයින් කරන්න හදමිනියත් පිස්සෙන්නේ. ඩිෆයින් කරන්න හදන්නේ තව පිස්සෙක් නේ. භාෂාවත් ඉංග්‍රීසිනේ. මනන මැෂින් එක හදන මැෂින් එකත් හදලා තියෙන 20ක් නේ. ඊට පස්සේ මැෂින් එකේ දාන්නෙත් 20ක්, ડેટા කියවන්නෙත් 20ක් නේ. ඉතින් අහනවා කොහෙද උත්තරයක් තියෙන්නේ කියලා. ඒක දැන් ඒක භාවනා කරන කෙනෙක් ඉස්සල්ලාම ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක මැෂින් එකට දැම්මට පස්සේ මැෂින් එක උඩ ගියාලු. ඒ මෙතෙක්කල් මැෂින් එකට දාලා තියෙන හරියක් දාලා තියෙන පිස්සු. ඉස්සල්ලාම data එනකොට ඒ රිචඩ් ඩේවිඩ්සන් කියනවා මැෂින් එකටත් හොල්මන් වෙන්න ඇතිලු. මොකද දාපු හරියක් දාලා තියෙන පිස්සු. දලයිලාමතුමා අහලා තියෙනවා මේ මැෂින් එකට කවදාකවත් සෞඛ්‍ය සම්පන්න මිනිස්සු දාලා නැද්ද කියලා. මුළු හාවර්ඩ් යුනිවර්සිටි එකේ මුළු ස්ටාෆ් එකටම අලුත් ප්‍රශ්නයක්. මැෂින් එකට දාලා තියෙන මෙතික් කල් පිස්සු. ඊට පස්සේ රිචඩ් ඩේවිඩ්සන් යනවා ටිබෙට් රටට ගිහිල්ලා දලයිමයි අහනවා අපිට භාවනා කරන කෙනෙක් දෙන්නේ කියලා. දලයිම කියනවා මට කියන්න බෑ. කියලා 11 දෙනෙක් නම් දෙනවා. හිමාලේ නගිනවා ආශ්‍රය පිට බඩු තියාන 11 දෙනාම ප්‍රතික්ෂේප කරනවා. ඔබට ගිය ගමන් භාවනා කැඩෙනවා. අනවශ්‍ය ප්‍රති ප්‍රසිද්ධ වීම වෙනවා අපි කැමති නැහැ අපේ භාවනා ජීවිතේ කැප කරන්නේ රිචඩ් ඩේට්සන් සම්පූර්ණ පරාජිතව නැවත ආපවෙල සම්පූර්ණ රෙකෝඩ් කරනවා ඊට පස්සේ මෙහි ඉපදිච්ච රිචඩ් මැතිව් භාවනා කරපු එකනා එයා ප්‍රංශ ජාතිකයෙක් එයා ඉදිරියපත් වෙනවා ඉදිරියපත් කළ ඉස්ලාම් මැෂින් එකට දැම්මට පස්සේ කවදාකවත් නැති ප්‍රස්තාරයක් තමයි ලීටේ එයා පුළුවන් තරම් ඔය අජත්ත බයිද්ද කතාව අඩු කරලා මම යා නැති තැනට හිත ගෙනල්ලා බලනවා බ්‍රේන් එක වැඩ කරන හැටි. මැෂින් එක කවදාකවත් එහෙම ප්‍රස්තාරයක් එළියට දාලා නැහැ. ඉතින් ඒක නිසා මේ බටහිර පැත්ත සහ ආසියාකරේ පැත්ත ගත්තාම දෙක සංසන්දනය කරනකොට අපිට ලොකු අලුත් පැතිකඩවල් පියුස්ත වෙනවා. ඒගොල්ලෝ උත්සාහ කරනවානේ. අපි වැත් උත්සාහ කිරිලක් කරන්නේ නැහැනේ පරිශන කිරීම. ඉතින් ඒක නිසා අපි මෙතනදී කරන්න හදන්නේ assuming වල ඉඳලා unassuming තැනට යන එක. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ assuming කියලා. අපි දේශ සීමාවක් assume කරගෙන තමයි හැම වෙලාවෙම අපි ජීවත් වෙන්නේ. ඒ ක්‍රිෂ්ණමූර්ති තුමා කියනවා උදේ පාන්දර නිින්දෙන් අවදි වෙන වෙලාව බලා ගන්නයි කියලා. නිින්දට ඉස්සලා දේශ සීමා නැහැ. අවදි වෙච්ච ගමන් දේශ සීමා එනවා. අරපු ගමන් බලන්නේ කොහෙද ඉන්නේ කියලා. දන්න තැනක ඉන්නවනම් හරි එස්ටැබ්ලිෂ් කරගත්ත දේශ සීමා ඊට පස්සේ රඟපෑම පටන් ගන්නවා. දවස් 30ෙම අපි ඉතින් අයියට අඳිනවා අක්කට අඳිනවා. ඇඳලා ආයෙ ඉන්ද්‍ර කියලා පස්සේ ආයෙ මම යන්නේ. අවදි වෙන මොහොතේ තමයි ඔක්කොම ඇසියුම් කරන්නේ. ඉතින් අපි කියනවා නින්දදී රිලීස් වෙනවා කියලා. අවදි වුණාට පස්සේ ටෙන්ෂන් එක කියනවා. මේ භාවනාදි කරන්න දැන් ඒක කොන්ෂස්ලි යන්න හරිනවා. අන්නැසියුමින් පාර්ට් එකට යන්න හරිනවා කොන්ෂස්ලි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ප්‍රතිම ලොකුම කල් ජුන් කියලා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියතිබුණ ලොකුම දක්ෂකම තමයි මේ අන්කොන්ෂස් එකට යන්න පාර හදන්න උත්සාහ කරලා තියෙනවා. අන්කොන්ෂස් එකේ ටෙන්ෂන් එක නැහැ. කොන්ෂස් මයින්ඩ් එකේ විතරයි ටෙන්ෂන් එක තියෙන්නේ. රෂනල් මයින්ඩ් එකේ එයා පාරවල් හැදුවා හිප්නොටිසම් හරහා, කවුන්සලින් හරහා, මෝෆින් හරහා නමුත් බුද්ධහම වගේ කිසිම දෙයක් හිතක් නැතුව හදන එකක් එයා හිතලා තිබුණේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බුද්ධහම දැනගෙන තිබිලා තියෙනවා. අන්තිමට කියලා තියෙනවා අපි කොහොම කරුවත් නැව යවන්නේ ෂෝපන්හවර්ගේ මේ ෂෝපන්හවර් කියන වරායට තමයි කියලා. මොකද ඒ වෙනකොට මුළු බටහිරෙම හිටිය ෂෝපන්හවර් විතරයි බුද්ධහම කියවපු කෙනෙකුට. මගේ නැව කොහොම අපි මේ චීර්දනාගේ නැව අන්තිමට යන්නේ ෂෝපන්හවර් වරායට තමයි කියලා එයා ලියලා තියෙනවා. අන්තිම වෙනකොට දැනගෙන තිබිලා තියෙනවා නම ගියේ බටහිර ක්‍රමයේ. අපි මේ මේ වගේ රටකට ආපු අපිට තියෙන වාසනාව තමයි අපි ආශියා කරේ අගයන් ආඩම්බරෙන් අපි දන්නවා. අපි මේකේ තියෙන පිස්සු කෙලින් එකක් දන්නවා. තුඟදෙනේ මේක හරි කියලා හිතාගෙන ඉන්නවා ඇති ඒකට මම අභියෝග කරන්න යන්නේ ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකම දිහා බලලා බුද්ධ ජානංශ පෙන්න ක්‍රමකින් බලන්න අපිට ඕනේ නම් අර අපේ යුනිවර්සිටි කෙනාට අපි ඔකට කියන්නේ ඇසියුමින් කියනට අඳිනවයි කියලා. ඇඳලා එයා ඇඳලා ඉන්නේ කියලා කියන්නේ. අඳිනවා කියන ගුණාට අඳිනවා කියන එක තමයි වෙන මොකක්වත් නැහැ අන්දලන් ගුණා. අඳින්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. මෙහාට පස්සේ ඕනනම් ඇඳ හැකිය අපට. අඳින්න නැතුව ඉන්න පුළුවන්. මං කියන දෙකම තියෙන්න ඕන කියලා. අඳින්න නැතුව හිටියොත් අඥාන උපේක්ෂාට වැටෙනවා. ළමකමක් කරන්න බෑ. තැනක් නැහැ නගරේ. ගමේ රටේ ඒ මනසේ අන්නැෂීමෙන් කියන කවුරක්ක ගණන් ගන්න. එමුනේ බුදුහාමුදුරුවෝ වගේ උසස්ම කුලයේ උපදින්න ඕනේ. රජ වෙන්න ඕනේ. ඔක්කොමත් කළා තරින්න. අතහැරලා පාත්‍රය අරගෙන හිඟ හිඟ යන්න ඕන. අන්න ඒ අතහැරිල්ල එතකොට හරි ඇඩ්වෙන්චරස් එහෙම නැත්නම් නියම අභිනිෂ්ක්‍මණයක් තියෙනවා. ඉතින් අන්න ඒක තීරුම් ගන්න මේ දේශ සීමාව අජස්ත බහිද්දාවේ වැඩියෙන් කුණ්‍ය ගහගෙන වැඩියෙන් මේ පැතුර එලා ගත්තොත් වැඩියෙන් දුක් කරනවා. ඒක අඩු කරගන්න පුළුවන් රූප ධර්මයකට හිත තියලා ඉතින් ඒක තමයි අපි තේරවාදයේ තියෙන වටිනාම දේ. අපි ඉස්සරහින් තියාගන්න අරමුණ උරගා බැලිය හැක්කක්, උදාසීන අරමුණක් නොමිලේ ලැබෙන එකක්. ඩ්‍රග්ස් නෙවෙයි, මෝෆින් නෙවෙයි, හිප්නොටිසම් නෙවෙයි. ඒ හැම එකක්ම බාහිරට දබාවලා තියෙන්නේ. ඉතින් අපි කරන්නේ එන්නේ එන්නේ මේ බාහිර සීම අඩු කරනවා, ආය වැඩි වෙන්න යනවා. ආය අඩු කරනවා, ආය වැඩි වෙන්න යනවා පෙන්නනවා. අඩු වෙන්න අඩු වෙන්න අසහනය අඩුයි, වැඩි වෙන්න වැඩි වෙන්න අසහනය වැඩි. උඹ ඕන දෙයක් තෝරගන්න කියලා. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මම භාවනාවට තරමක නවකයෙක් වෙමි. ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ කරන විට ආස්වාසය නහයට හොඳින් දැනුණත් ප්‍රස්වාසය හොඳින් දැනෙන්නේ නැත. එම නිසා සිත යොමු කරතවා ගැනීමට අපහසුාවක් දැනේ. එය ප්‍රස්වාසයේ ස්වභාවයද? එසේ නොවේ නම් ප්‍රස්වාසය පැහැදිලිව දැන ගැනීමට උපදෙසක් ලබා දෙනු මැනවි. දරුවන් සරණයි. මේක වචනයක් මිසුණා වුණාට මම හිතන්නේ මට අහුවේ කියලා. මම මෙන්න මේ මේකක් කියන්නම්. අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ගෝලය දෙන්න තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සලා දෙනවා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගමන භාවනාතිකයේ ගමන පෙන්වන්නේ තින්ත ගෑවිච්චි රෝදයක් පොළොදිගේ පෙරලගෙන ගියොත් තින්ත ඊට දිගට ඇඳෙනවනේ. සාරිපුත්‍ර සාන්ති කියලා තියෙන මේ වගේ කිලි වලට අනුපුබ්බ ඒකට කියන්නේ මේ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මෙහෙම තියාගත්තා දිගටම ගිහිල්ලා. මොග්ගල්ලාන ස්වාමීන්ගේ ගමන තියෙන්නේ හැරමිටිය අග තින්ත ගාගෙන ඇවිද්දොත් කොහෙද කොහෙද තින්ත වැටෙන්නේ? කෙලවරෙන් කෙලවරට. එතකොට මේ ඩොට් ඩොට් ලයින් එකෙත් පාර පේනවනේ. මෙතන ඩොට් එකක් තියෙනවා මෙතන ඩොට් එකක් තියෙනවා. ඉතින් යට්ටි කෝටිතෝ පීලෙන්තෝ විය. යෂ්ටිය කියලා කියන්නේ හැරමිටියට හැරමිටි කෙලවරෙන් පොළව ඇඳගෙන යන්න ආසේ. එතකොට මේතන හිලා චිතක් තියෙනවා මෙතන චිතක් තියෙනවා මෙතන චිතක් තියෙනවා එතකොට පේනවා මේක තමයි පාර. සාරිපුත්තු සාරජ කීයක දිගටම ඉර දිගටම තියෙන අඛණ්ඩ රේඛාවක්. ආශර්වස දෙකම දකින්න එකන අඛණ්ඩ රේඛාවක් දිග යන්නේ. ආශර්වසි විතරක් දකින්න එකන අර තිත්තන පුර රේඛාවක් දිග යන්නේ. ප්‍රශ්නයක් නැහැ පාර පේනවනේ. ඉතින් මේකෙදි පේන්නේ ආශාසිතර ප්‍රසවාසය නෙවෙයි නම් එකක් සාතික කරන්නේ එනේන ආස්වාසේ හැම එකක්ම මිස් කරන්නේ නැතුව බලනවා කියලා තියෙනවනම් එච්චරයි. ප්‍රසවාසය නෑ වුණා නැති වුණයි කියලා කනගාටු වීම භාවනාවට ඇසිඩ්යක් කෙරුවා වගේ. උණු වතුර දැම්මා වගේ. භාවනා පිළිවෙත නැස්චාත් හැංගීමක් වෙනවා. ආ මට දැන් එනේන ආස්වාසේ පේනවනේ. කියලා ඒක සතුටක් කරගත්තොත් ඒන සංසුම් භාවය හරහා පිළිගැනීම හරහා ඉස්සරහ ප්‍රසවාසය පේන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි හිතන දෙනවා ගන්න උත්සාහය නිසා දිගින් දිගටම ඉර ඇඳලා නැහැ. දෙක තිත තියාගෙන තියාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අර මූලධර්ම පිළිබඳව උගාක් දඟලන අය හිතන සම්පූර්ණ ඉරක්ම ඇඳලා තියෙනවනේ. ඩොට් මැට්‍රික්ස් මැෂින් එක ගැහුවාම ඉරක් කියලා එකක් නැහැ තිත්පලක් තියෙන්නේ. ලං වෙලා බලනකොට ඉරක් පෙනුනට dot matrix computer print out එකක ඉරක් නැහැ. ළඟ ළඟ ළඟ වෙන්නේ තිත් ඒක ඈතට පේන්නේ ඉර වගේ. උඟක් මල්ටිප්ලයි ලං කරලා බලන්න මැග්නිෆයි කරලා බලන්න තැන් තැන් තියෙන ඉර ටිකක් තමයි තියෙන්නේ කොහොම කරුවක්වත් තේරෙයි ආස්වාස් ප්‍රසවාස දෙකම දැක්කත් ආස්වාසේ මුදුන් කෙලවරයි ප්‍රසවාසේ මුදුන් කෙලවරයි විතරයි අපි දකින්නේ සම්පූර්ණ රවුම පේන්නේ නැහැ තෘෂ්ණාවේ එකම කෘත්‍යය තමයි සම්පූර්ණ එක පෙන්වන්න නැතුව ඒ මතු පිටවල් ටික ගැට ගහලා රේඛාවක් වගේ පෙන්වන එක තමයි තණ්හාවේ කෘත්‍යය ආශාසයේ කෙලවර පෙන්වන්න නැතුව ප්‍රසවාසයේ මුල පෙන්වන්න නැතුව ආශාසයේ මුදුන ප්‍රසවාසයේ මුදුන පෙන්ලා කියන දැන කන්ටිනියස් කියලා පෙන්වන්න හදනවා. තෘෂ්ණාවේ තියෙන මායාව ඒකයි. ඒකට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියාට පස්සේ කාලේ ඉතාම තුනී කොටසකට කපනකොට පේනවා අපි දෙකම පේනවායි කිව්වත් ආශාසයේ කෙලවර 100%ක් දැකලා ප්‍රසවාසයේ මුල 100%ක් දැකලා නෙවෙයි මේ කතා කරන්නේ. එතරම් තාම ගැප් එකක් තියෙනවා. ආස්වාසේ විතරක් දැක්කත් මුලැමැදාක බලන්න ආස්වාස දෙකම දැක්කත් මුලැමැදාක බලන්න දෙකම අභියෝගයක්. ඒකට ආස්වාසේ පටන් අරගෙන මුලැමැදාක බලන එකයි ආස්වාස ප්‍රසවාස දෙකම දැකලා මුලැමැදාක බලන එකේ කිසි වෙනසක් නැහැ. කොතනින් හෝ ප්‍රසිද්ධ තැනින් පටන් අරගෙන දෙපැත්තට බල පෙන්නගෙන යන එක තමයි අපි භාවනාදී කරන්නේ. ඒක වෙන්නේ බොහෝ කාලයක් එකම අරමුණක් අසුරු කිරීමෙන් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. Ante, yesterday you stated that uh, the Lord Buddha did not speak of rebirth but of, but of cause and effect. Can you please explain this further? Often we hear the statement, good that have been done in, the, done in past life, in suttas and sermons. I'm trying to understand the two statements. Thank you. No, I never denied telling that Buddha never explained about the course, uh, the rebirth, but I'm telling is uh, the, the very theory has two dimensions, macro form and the micro form. Macro form is the one, uh, the kalpa, that means aeons, uh, just like a mat. You can roll it and you can stretch it. So Buddha says this is, it happens, the big scale of time, aliens are spreading and scrolling, spreading and scrolling. And when you take one person, it reduced to about amount to be 100 years. And after the end of the 100 years, what is the continuity? That is also one. And for that, human mind can't go beyond the death. Human mind can't go beyond rationally, beyond the birth. So therefore, <clears throat> person who has no any meditative experience or magical powers, their knowledge is well within the, the conscious part or what you call rational part. So even then, within that rationality, we can take one event, something like a breath, or something like a thought, or something like a pain. Each and every phenomena has a bell-shaped curve. I, I, I, I think everyone knows the bell-shaped curve. Or Understand? The bell-shaped curve, sine curve, or oh, that is the population or whatever the natural phenomena. So if you take bell-shaped curve, it is for the aeons of time, or a being, or a breath, or a in-breath, out-breath, thought, rising, falling, left leg, right leg. So when such a thing happen, how breath, in-breath reduces, taper it off, and ultimately gives rise to the out-breath, in between, there's a kind of a continuity, kind of a breakage. So if someone can go into that, starting from the gross area and reducing your sensitivity to the disappearance of the out-breath and the appearance of the in-breath, is it the same person, same experience, or another chance for you to rethink, reshuffle, to rebirth? If you are a radical reflector, it's a chance for you to rebirth. If you are a very conservative person having with you all the values and kind of thing uh, holding into it, you appear like the same person is rebirth. So therefore, this is the point Buddha is going to expand and amplify and Westerners, they say, if you know the art of thin slicing of time, when the disappearance of the out-breath happen, don't let it happen in a gross way. When and where it has become subtle, try to monitor, try to observe to the utmost subtlety. And even then you get lost. And again you find the assumption of arising of our in-breath and they are trying to catch as early as possible. Then you can see the, the ends are coming somewhat close, but still there's a gap. Within that gap is your mindfulness consistent, continuous, unbroken, or due to the lack of an object, is it broken? Theoretically, you can prove both. After the practical experience, you can understand when it's come to the bare minimum of the outbreath. And if you have no any thinking kind of thing, still the in-breath not started, the gap in between is the unconscious. That's the area no tension. That's the area ever the healing happens. Medical and physical, physical and mental healing. And that area no language can explain. And that area we are all are the same. But we don't know. We only know what is experienceable, what is rationalized, what is what can be put into the words. So Buddha says, never mind, start with what is cross, what is explainable, what is communicable, but don't think that is the end of the phenomena. See up to the end, one time you will go to the near-death experience, that is the near virtual end of the out-breath. But don't give up. All the, all the diligence, all the vigilance, all the mindfulness, awareness, and see what is happening. It's an abyss. There's a gap. That is the Nibbana. So between two breaths, all the time we have Nibbana, but we don't perceive it, we don't touch it, we don't sense it because our mind is so gross. Whenever it becomes subtle, we give up and go. So slowly, slowly when you are practicing, you can understand if the same person experience the end of the out-breath <coughs> and beginning of the in-breath, the same person or cause and effect relationship or different person. So if, if the God, if you are going to believe, the same person. If the nihilist, if you are going to be uh, believe, it's a new person. Buddha says, I am not the eternalist, I am not the nihilist. I am telling this is the chance you have to reshuffle yourself, your values and likings and disliking. But first and foremost, you have to understand in between two breaths, completely new chance is there. Completely new opportunity is there for you to rebirth. But if you do not believe it, if you do not experience it, you miss the bus. You are reborn to the same old values and assumption. But that does not indicate you are deprived of that. You have the chance for that. You have to go prepared and be full vigilance, full diligence and believe what the Buddha says. The day you prove it, you will understand day by day you are not going to the senility. Day by day you are going for rejuvenation. Your life will be more and more fresh for you to see the end and for you to see the beginning and in between the gap your mind becomes so lucid, so sensitive, so vigilant, so diligent, so full of awareness, so full of mindfulness. And you see, this is a endowment. It's a gift for each and everyone, but we are so blindly going to the gross things. Ultimately, this subtlety has been completely covered off. But whatever the cross uh, desire, whatever the vote you are going to give the grossness due to your foolishness, to your idiotness, due to darkness, due to the ignorance, the subtlety is ever waiting till you come. It's ever waiting, never telling that you have done wrong things, therefore you are deprived of, never. Humanity means that. Humanity is full of opportunity. It's an endowment, it's a gift Till you go there, it is waiting. Eagerly waiting. So slowly, slowly you have to train. Whatever the senses, whatever the thing we can feel, experience is completely blocking that subtlety. Unless otherwise you are ready to give up this one and understand the formula and go slow by slowly, slowly, then that part is always a waiting and again, you are you are endowed to come back to the senses, no problem. So therefore, within our life, our main prime task is to see the other option, the other part, other half of the consciousness, and their continuity and uh, discontinuity go hand in hand. In the materialistic sense, continuity and discontinuity is completely contradictory. But when you go to the subtlety, uh, there is no question. It's a, it's a natural law, uh, continuity and discontinuity, very happily in a living a married life. No problem. We can't understand it because we don't, we have no acquaintance for that. So therefore, uh, this is very difficult for us to uh, get the full understanding in the discussion, but it's a kind of a promotion, it's a kind of a motivation to continue the same path. ගෞතර ස්වාමින් වහන්සේ කමඨහන් සුද්ධ කර ගැනීමට උපදෙස් ඉල්ලමි. ඊයේ භාවනාවේදී හුස්ම තරමකට තැම්පත් විය. ඉන්පසු හුස්ම නොදැනී ගියේ. එවිට වේදනා තදින් දැනෙන්නට විය. ඒ දෙස විනාඩි 10ක් පමණ බලා සිටන විට එයද බාධාවක් ගැටීමක් නොවන තත්වයට පත්විය. තව ටිකකින් බාහිර ශබ්ද වේදනා සිතුවිලි පසුබිමේ තිබුණද සිතට ඒවායේ කරදරයක් නැති තරමට සිත තැම්පත් විය. මේ ආකාරයට පැයක් හමාරක් හිටියා. මේ අතර නැදී හුස්ම වරින් වර විවිධාකාරයට මතුවා. ගොරෝසු, පෙරලෙන, සියුම්, කෙටි, වේගවත් ආදී වශයෙන්. මේ අවස්ථාවේදී හුස්ම ඇතිවන්නේ සයිකල්ස් ආකාරයටයි. විනාඩි 1, 2, හුස්ම විනාඩි 3 4ක හුස්ම ගැනීම මෙසේ හුස්ම නැති සමහර සයිකල්ස් වල අපහැදිලිතාවයක් ඇත. මතක නැතිව යනවාද, නිින්ද යනවාද, ඉස්පවද කීමට නොහැකිය. ප්‍රශ්න 1 මේ හුස්ම නැති සයිකල්ස් පැහැදිලි කරලා දෙන්න. ප්‍රශ්න 2 ඒක ඒක නිවන කියලා ගන්න. හුස්ම නැති හරියේ මතකත් නැහැ ටෙන්ෂන් එකකුත් නැහැ අසහනෙකුත් නැහැ මොකක්වත් මතකෙට යන්නේ නැහැ රෙකෝඩ් වෙන්නේ නැහැ ඕක තමයි නිවන කියන්නේ ඉතින් අපිට වෙන එක ප්‍රශ්නයක් විදියට. බෑන ප්‍රශ්නයක්. මොකද කරදර නැහැ. දුක් නැහැ. කක්ක නැහැ. කෙලස් නැහැ. මාරය නැහැ. බුදුහාමුදුරුවෝ 100%ක් හරි. ඊට එතන ගිහිල්ලා තියෙනවා. අපි කියනවා හරි පාළු යප්ප මොනවද තේරෙන්නේ නැහැ. මතකත් නැහැ. ඉතින් මොකටද මේකද මෙච්චර මේ දවස් 6ක් භාවනා කරලා ගෙදර ගෙනියන්න හදන්නේ කියලා මේකට කක්ක දාන්න. ඉතින් මේක නිවන කියලා දන්නවනම් ඉතින් කාට හරි තේරෙන්නේ මේකට මෙතෙන්ට නාවත් gedare හිටියත් ඕක තියෙනවා. ඉතින් මේකට ආපුවම අර ක්‍රමසාවිදී ක්‍රමයක් පෙන්වනවා. නමුත් මේක නිවනයි කියලා තේරුම් කරලා දෙන්න මොකද්ද තියෙන සාන්ති කර්මය. මේකටයි නිවන කියන්නේ. මේකටයි කෙලෙස් නැති තත්වය කියන්නේ. මේකටයි අසහන නැති. අපිට පේන එක මහා පාළු කම්මැලි නිදිමත ඒකාකාරී බය එලවන සුළු කියා ගන්න බැරි කොටු වෙච්ච තනි වෙච්ච නොදකින් නොපතම් මුස්පෙන්තුවක් කියලා. ඉතින් બોලේ මම මොකද කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ ඇත්ත බව පේනවා. මේක පිළිගන්න ඕද කරන්න ඕනේ. අශ්‍ය වතුර එකට කාට ගෙනිච්චට අශ්‍ය වතුර බොන්නේ නැත්තම් මොකද කරන්නේ? උට කියන්නේ බීපයි යක්ෂයෝ කියලා කියන්නේ බීපම් මිනිස්සුයෝ කියලා කියන්නේ ඌට අසබාධව තේරෙන්නේ නැහැ අපිට. එච්චරම ගෙනියන්න පුළුවන්. ඕනම කෙනෙකුට මෙතෙන් ගෙනියන්න පුළුවන්. මේකට මේ පල්ලි මේ පල්ලි වැඩ කරන ඕනම කෙනෙක් ගෙනත් දෙන්න මං ගියන්නම්. මොකාවත් පිළිගන්නේ නැහැ. වැඩියෙන්ම පිළිගන්නේ නැති සතාට තමයි බෞද්ධය කියලා කියන්නේ. මේ මිනිසුන්ට ලේසි කියලා දෙන්නේ. උන්ට ඩෙෆිනිෂන් එකක් දුන්නොත් මෙන්න මේක කරන්න දෙන්නේ කියලා කරලා පෙන්නන්න පුළුවන්. බෞද්ධය අම්මා මුත්තගේ වතුසාල ගලිය ගැහුවා. අපෝ ඔහම නිවන් අකින්නේ කොහොමද? අපි එක මෛත්‍රී බුදුහමරණකම් ඉන්න ඕනේ. ඒකට රැස් වී දෙන්න ඕනේ. ඉතල 18 රියන් යන්න ඕනේ. අහසෙන් යන්න ඕනේ. පොළවේ ඇවිදින්න ඕනේ අපිට උගන්ලා තියෙන්නේ. මේකට කියන්නේ තදංග නිබ්බුති කියලා. තදංගනේ එතන එතන නිවන. මේක දිගට පවතින නිවනක් වෙන්න මේක අදහන්න ඕනේ. ඒක තමයි අමාරු දෙය. ඒක කවදාකවත් මම වගේ කිව්වන්නේ නැහැ. රිට්‍රීට් එකකින් ඒක කරන්න බෑ. රිට්‍රීට් එකකින් පෙන්ලා දෙන පොටෙන්ෂල් එකක් තියෙනවා මෙන්න වැඩි. ඊට පස්සේ පුළුවන් නම් කපන් බැන්නම් කපන්. මොණයක් එක්කක් කරන්නේ. මට ඉස්සල්ලාම කොළඹ ඇවිල්ලා බණ කියපු දවසේ ඇත්තට බණ දෙකක් තුනක් කියවන මට තියෙනවා මේ මනුස්සය මෙච්චර මේ පවුල් ළමුදරුවන් රැකෙමින් මහන්සි වෙමින් භාවනා කරලා මෙච්චර ගැඹුරකට යන්න පුළුවන් බවක්. ඉහිල්ලා තියෙන බවක්. මම ගමේ මම අරන්නේ පැවිදිච්ච හාමුදුර කෙනෙක් නේ ඊට ආපු නැති කෙනෙක් මං හිතුවා මේක මේ අරන්නේටම පොදු සීමා වෙච්ච හාමුදුරන් විතර සීමා ජානේ නෑ. කොනමඩ ගිහිල්ලා බලනකොට ඒ උපාසකම්මලගේ සෑහෙන ගාණක් මෙතෙන්ට ගිහිල්ලා මට පුදුම සතුටක් ඇති වුණා. උ ප්‍රශ්නේ තියෙන්නේ මේක නිවන කියලා කී ගමන් මගෙත් බෙල්ල ගලවන්න හදනවා. මේ නිවන කංකොන් වගේ කරන්න හදනවා කිය. මොන જાති කිව්වත් පිළිගන්න කැමති නෑ. ඒ නිසා මේ ප්‍රශ්න අහන කට්ටියට උලත් අතක් තියලා වඳින්න වටිනවා. ප්‍රසිද්ධිමක් කියන එකට. හැබැයි කියලා තියෙන්නේ ඒක පිළිබඳව කළු කණ්ණාඩියක් දාගෙන මේ කුණු කන්දලේ කොහොමද අයින් කරන්නේ? මට කියලා දෙන්න ස්වාමීන් වහන්සේ මේක අයින් කරන්න හැටි කියලා මල ජරාවක් වමනයක් හොටු ටිකක් කක්ක ටිකක් අසුචි ටිකක් මුත්‍රා ටිකක් දිහා බලලා රත්තරන් ගොඩෙන් අනේ වට මේක අයින් කරලා දෙන්න කියලා තමයි කියන්නේ. කොච්චර ඔළුවෙන් හිටගෙන තියෙන කියලා බලන්න. තුප්සිතූරෙඩම් පුත්‍රජනanse කියන අපි කෙරුවේ ධිතානපස්සනා සූත්‍රය මේ UK වලදී යම් වෙලාවක පුත්‍රජනය මේදී ඇතයි කියලා කියනවනම් ආර්ය ලෝකයේදී ඇත්තේම නැත. යම් කෙනෙක් ආර්යයන් වහන්සේලා ඇතයි කියනවා නම් ඒක පෘථජ්ජනයට නැත්තේම නැත. මෙන්න මෙහෙම ලෝකේ වෙනසක් තියෙනවා පෘථජ්ජන සහ ආර්ය අතර. ඕක තනිකම, පාළුව, කම්මැලිකම, නීරසකම නොදකින් නොපතා මුස්පේන්තු කියන එක පෘථජ්ජන කරන. ඔට විවේකය, හුදේකලාව, පිරිච ගතිය, සම්පත්‍ති කර ගතිය, පිරි සන්තුෂ්ටි කර ගතිය කියන කාර්ය ලක්ෂණ. ඔකටමයි ඔය කියන්නේ වෙන මොකකට අකන්නේ මේ වචන සෙට් එක මාරු කරන්න කොච්චර දිල් ගන්න ඕනද කියලා බලන්න මේ වචන සෙට් එක මාරු කරන කොච්චර සුදු වඳින්න ඕනද කියලා බලන්න මේ වචන සෙට් එක මාරු කරන්න අපිට කොච්චර තොවිල් කරන්න ඕනද කියලා බලන්න ශාන්ති කර්මය ඒ කරත් බෑ කිරිදීනි දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් මේ කවුරුත් අත්දැකපු නැති එකක් නෙවෙයි. ඒක නම් මට හොඳටම විශ්වාසයි. නමුත් මේකටයි මේ බුදුහාමුදුරුවෝ මේ දෙන්න හදන්නේ කියන එක පුදුමාකාර બ્લોක් එකක් තියෙන, ෆෝබියා එකක් තියෙන, බීතිකාවක් තියෙන. ඒකට කියන්නේ fear of freedom කියලා. ඒකට කියන්නේ fear of unknown කියලා. එහෙනම් fear of uh, new neophobia කියලා වෙනම ලෙඩක් තියෙනවා අපිට. අලුත් දෙයකට ගිය ගමන් ඒක රිජෙක්ට් කරනවා. අන්න ඒකට බය නැතුව මොන දෙන්න බුදුන් කියන්නේ ශ්‍රද්ධාව තියාගනින්, අසුවිරු ඥාන තියාගනින්, ලෑස්ති වෙලා ඵලයන්. වැරද්ද වුණාට කමන්නේ ලක්ෂ වාරයක් කරපන් කරනකොට දෙන්නේ යනවා. ඒ නිසා මේ කිසියම් නැති දෙයක් කාට හරි දෙන්න හදනව නෙවෙයි. මේ තිබිලා විසිකරපු දේ. මෙන්න මේකයි නිවන කියන්නේ කියලා පෙන්වන්න හදනකොට අපිට විශාල පරිණාමයේ අවුරුදු 40 ලක්ෂයකට ඉස්සලා නතර කරපු වැඩක් අලුතෙන් කරන්න මොකද ඒ තාකල් මේ ගුණ කන්දලයක් අල්ලගෙන ඒකට ඕවර් ටයිම් කර කර මහන්සි වෙන මිනිස්සු ඉන්න මේ නිවන මේකයි කියලා කිව්වට පිළිගන්න කැමති නැතිකම තියෙනවා. බුදුරජාණන්සේ බුදු වෙලා ඇවිල්ලා අස්සක මහණුන්ට කිව්වට පස්සේ පොඩ්ඩක් වාඩි වෙලා බණ ටිකක් කියන්න කියලා තමුසේ කවුද? තමුසේ අපිත් එක්ක එකට සිගරට් එක බෙදාන බීපු මිනිස්සු. තමුසේ කියන බණ අපි අහන්නලා ඇස්තිරයි කියලා යාළුවා කියලා කතා කරේ. ගණන් ගත්තේ නැහැ. ආවේ ආවේ අපි උපස්ථාන ගන්න කියලා හිතේ. කී සැරයක් ට්‍රික්ස් කරලාද බුදුරජාණන්සේ යන්තම් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් හරි පහට දාලා දුන්නේ. අපි අටුවාචාර්ය නාචල කියනවා 18 කියලා ප්‍රශ්නය නිවන් දැක්කයි කියලා. තඹේක ඇති වැඩක් නෑ ඒක මිනිස්සෙක් නිවන් දකින්න එක තරම්. මොකද ඒක සාක්කයක් නේ. බ්‍රහ්ම කෝටි ගණන් නිවන් දැකලා වැඩක් නෑනේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දැනගත්තා. ඒ නිසා මේ රිට්‍රීට් එකකින් අපි කවදාකවත් গুপ্ত දෙයක් මෙතෙක් නොදන්න දෙයක් මෙතෙක් අපි ළඟ නැති දෙයක් ගන්න හදනව නෙවෙයි. මෙතෙක් නොදකින් නොපතන් කියලා විසිකරපු දේ තමයි නිවන කියලා කියන්නේ කියන එක ඒ අගයන් ආඩම්බර වෙනසක් ඇති කරන එක විතරයි කරන්න හදන්නේ. ඒ නිසා මේ කියන්න හදන්නේ ඒ කොටසකට යනවා අපේ හිත මතකෙට හිටින්නේ නැහැ. කෙනෙකුට sannivedanaya කරන්න බෑ. එළවල ගලව අයින් කරන්න කියත් බෑ කොහොල්ල වගේ ඇලෙන තැනක් තියෙනවා. ඒකට හිත බයයි. ඒකට හිත බීතිකා. ඒකට හිත සැක කරනවා කෙලෝරටම අන්නේ ඒක භාවනාවේ ප්‍රතිඵලයක්ද නැද්ද කියන එක අපිට තියෙන ප්‍රශ්න. මේක අහම්බෙන් වැරදිලා ගිය බොරුවලක්ද තම ප්‍රතිපදාවෙන් ලැබිච්ච එකක්ද පළවෙනි ප්‍රශ්නේ ඒක දෙක මේක කෙලස් අඩු තැනක්ද වැඩි තැනක්ද ඒ දෙකටම තට්ටු කරන බුදුරජාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේදී ඕක ලක්ෂ වාරයක් වෙන්න ඇරලා බලපන්. භාවනාවෙන් ආපෙකද්ද බලපන්. ප්‍රතිපදාවෙන් ආපෙකද්ද කියලා. එන එකක් එක එක ලකුණු එකක් දාගනි. දෙක බලපන් ඔතන කෙලස් අරුද කියලා. මොනවද කෙලස් කියන්නේ? අසහනිය අරුද බලපන්. ආතතිය අරුද බලපන්. දැවිලි තැලිද අරුද බලපන්. එහෙමනම් ලකුණු දෙකයි. ඒක තමයි අපිට ඉස්සරහට අත්හැල වෙන්නේ පාලම කියනකොට දෙපැත්තේ තියෙන රේල්ස් එක වගේ. නමුත් මේක සැකනම් මේකම අසහනයක් වෙනවා. මෙදී එනකොටම බය හිතෙනවා. ඒකට එකයි කරන්න තියෙන්නේ ලක්ෂ වාරයක් ඒකටම නැවත නැවත හිත දාන්න ඕනේ. බය ඇරෙනකම්ම බීතිකාව යනකම්ම ඒක හුරු වෙනකම්ම කරන්න ඕනේ. ඉතින් එතකම් බුදුන් අදහන්න ඕනේ. අදාල ඒක හරි පැත්තට දාගත්තට පස්සේ බුදුහාමුදුර ඕනේ නැහැ. එයා දන්නවා බුදුහාමුදුර තමයි කැටලිටික් ඉෆෙක්ට් එක උත්ප්‍රේරකයක් වශයෙන් බුදුහාමුදුර කියලා දීලා තියෙනවා මේකට බය වෙන්න එපා ඵලයන් කියන එක. ඊපස්සේ උත්ප්‍රේරකට ඒ තමාර කරලා පස්සේ බුදුහාමුදුර ඕනේ නැහැ තමයි තේරෙන්නේ. අපි යන දෙවෙනි කොටසට. වෙලා ගිහලා. ඒ උනාට ප්‍රශ්න වලට උත්තර දෙන්න. කියවන්න කියවන්න. දැන් මම ආයෙත් ටික සැර වැඩි යනවා මේ විස්තර කරන වැඩි මට පේනවා. Venerable sir, when my breath gets very subtle, I tend to fall asleep. Is this because of the hindrance of sloth and torpor? I do walking meditation before sitting. What use should I, what else should I do to be more alert? Uh, to awaken into the sleep. That is what you call Nibbana. What you call uh, the sleep, you can awaken into. That means go prepared. When and where it is happening, it never happen all of a sudden. Slowly, slowly disinterest happen. Slowly, slowly monotonous sets in. Slowly, slowly um, uh, uh, single entity in English. A person. Slowly, slowly you feel lost. So when it is happening, this is not normal mindfulness. This is double-fold mindfulness. This is not the normal energy. It's a double-fold boost energy. You have to be aware. And then you will say you are going through an abyss. Nothing memory, no experience, no communicable. So minds tend to slips into. It is not asleep. it is sleeping. Understand it and that you will say, uh, this can be, I can awaken into that. That is what you call awakening. So therefore, don't consider this as a uh, sleepiness. Consider this as a sleeping mind. Because mind feels disinterest, uh, monotonous. So you have to go prepared for that. Ultimately, when and where you go there, you are the person, you will start to see the canvas of the picture, not the picture. You are not, not only see the waves, you, you see the horizon. Horizon is very flat very monotonous, and mind never happy to look at the horizon with respect to the waves. So now you are from waves, it's very thin layer. Horizon is the deepest layer, and you are slowly, slowly going from the waves to the horizon. Familiarize it. Uh, so it's a matter of uh, quality or internal quality control. Your product, you have to understand this is the very product at the very least amount of profit, is the medium amount of profit, the highest profit like you have to, before put into the market, you have to grade it. So the gradation or uh, quality control is the matter. Product is there now. And to understand valuable thing as valuable and invaluable thing as invaluable thing, it is it's a matter of time. එරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස දිනපතා හිමිදිරියේ පර්යංක භාවනාව කිරීමට ප්‍රථමයෙන් විනාඩි 15ක් 20ක් පමණ සක්මනේ යෙදිමි. ප්‍රථමයෙන් වම දකුණ වශයෙන්ද, ඉන්පසුව ඉස්සීම තැබීම වශයෙන්ද, අවසානයේ ඉස්සීම ගෙන යාම තැබීම වශයෙන්ද කරමි. අද දිනද දවල් කැමැට කැමැට ප්‍රථම කළ සක්මනද ඔය ආකාරයට කෙලෙමි. ප්‍රථමයෙන් පාකින් ලොට් එකේද පසුව අවසාන අධීර සඳහා ගොඩනැගිල්ල තුරද සක්මන් සක්මන කෙලෙමි. දෙවැනි අධීරයේ එක් අවස්ථාවක සක්මන දිශාවකට කර ආපසු හැරීමට ප්‍රථමයෙන් අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබීමි. එනම් පොළවේ මා ඉදිරියෙන් තිබූ ලනුපැදුර කාපට් එක බොඳ වී යන බවක් බවත් ඒ අසල තිබූ මල් පෝච්චි ආදිය මා වෙතින් ඉවතට ඇදී යනවාත් මෙන් යනවාක් මෙන් පෙනුනි. මට කලන්තේවත් හැදීගෙන එනවාදයි සිතුවිල්ලක් නැගුණි. නමුත් පිය නොවේ සක්මන ක්‍රියාත්මක කළෙමි. අනික් කලවරේදීද මා ඉදිරියේ ඇති රූප පොළව දෙසට ඇස් යොමු වී තිබුණි. බොඳ වී මා ඉදිරියේ ඇති රූප බොඳ වී යන වාක්මෙන් දැනුනි. මෙය කීපවතාවක්ම දෙකලවරේදීම අත්දැකීමි. මෙය විඥාණය මට මැජික් එකක් පෙන්වනවා දෝ ඉසිතුනි. මාගේ උපකල්පනයේ නිවැරදිද මෙය තරම් ගණන් ගත යුතු නැත්තේයි ඔබ වහන්සේ පවසනු ඇත. ඒත් කරුණාවෙන් මෙය පහදා දෙනු මැන. ත්වන් සරණයි. ඇත්තට මේ හුඟක් ගණන් ගන්න. එහෙම කියන්නේ අපිට ඇහැ කන ඔක්කොම මායා කරන බව. මේ ස්ථිර නিত্য සුඛ සුභෝති මුනදී අනිස්ථිරයි දුකයි අනාත්මයි කියලා අස්පනා අපිට පේනවා. ඒ පේනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරන්න හදනවා. නෑ අපි කියන්නේ මේ භාවනා ප්‍රතිඵලය තමයි ඔය. මේ නিত্যව තිබුණ සුඛව තිබුණ සුභව තිබුණ ආත්ම වශයෙන් තිබුණ එක බලන්නේදී එහෙම දිය වෙලා යනවා. ඒක මිරිගොක් දැක්කා වගේ. එහෙම නැත්නම් හීනයක් දැක්කා වගේ බොඳ වෙලා යනවා. ඉතින් මේක සක්මනේ වෙනවයි කියලා කියන්නේ හොඳ අවදි බවක් නෑ. ඇත්ත එක වහගෙන ඉන්නකොට පරියන්කේ නම් අපිට කිත හැකි නිින්දකට වැටලයි කියලා. නිදිලා නෑ. මේ දෙකම ප්‍රകൃති. අපි හිත මේක තාර්කිකයි කියලා පිළිගන්න මේක අතාර්කිකයි කියලා පිළිගන්න. ඒ තාක්කල් අපිට භාවනා හරියන්නේ නෑ. ඒ නිසා ඔය වම දකුණ පසවින් තබීම් කියන තියෙන තාක්කල් ඕක පේන්නේ නෑ. භාවනා ස්වභාවයෙන් වෙන්න අරින්න සක්මන අනායාසයෙන්. ඉතින් යනකම් ඉතින් වම දකුණ ආදි වශයෙන් කිරුවට කමන්නේ අනායාසයෙන් ගියාට පස්සේ පාට අපිට පේනවා ඔක්කොම බලුවමනයක් වාගේ රමණයක් වාගේ ඔක්කොම බොඳ වෙලා යන පටන් ගන්නවා. ඒක කලන්ත වෙන ගතියක් තියෙනවා. නමුත් හොඳට බලන් හිටියොත් ආයසරයක් ඇවිලම රූප හැදෙනවා. ආය බොඳ වෙනවා. අර පරණ තිබුණා ස්ටාර් ට්‍රෙක් ස්ටාර් ට්‍රෙක් කියලා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ පෙන්නවා. ඒක එනර්ජයිස් කරනවා කියලා වැඩක් කරලා පෙන්නවා. කැබින් එකක් ඇතුළේ දාලා පස්සේ එනර්ජයිස් කරලා පස්සේ එහෙම එයා නැතිලා යනවා. ආයෙ ගිහලා රීඇසියුම් කරනවා එයාට ඕනේ තැනකට. ඩොට්ස්ම තමයි තියෙන්නේ. ඩොට්ස් වලින් එක තැනක මනස රූපයක් වෙනවා ආයෙක නැතිලා ගිහලා වෙන තැනක හැදෙනවා. ඒ වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක හුඟක් වැදගත්. මේ දෙක අතර සම්බන්ධතාවය. මේකෙන් මේකට යනවා මේකෙන් මේකට යනවා කියන එක දකින්න පුළුවන්. සක්මණේ ඕක වෙනවා නම් හොඳටම ලයින් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මට පර්යංකයේදී හුස්ම හොඳින් තැම්පත් වේ. හිතේ නිරීක්ෂණ හොඳින් සිදුවේ. එහෙත් සක්මන දුර්වලයි. පියවර කීපයක්වත් හොඳ නිරීක්ෂණයක් සහිතව සිදු නොවේ. මෙයට හේතුව කුමක්ද? සක්මන දියුණු කර ගැනීමට උපදෙස් පතමි. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. මම ඊගා කිව්වේ ඉස්සලා සක්මනේදී වගේ පේනවනේ ඒක ලොකු වෙනසක්. ලොකු වෙන ලොකු ලයින් වීමක්. අර පරියන්ක අපිට පැයකට එකකට ඉන්න බෑනේ. එතකොට සමාධියක් ආවට ශක්තිය පිරෙනවා. ආයෙ බැටරිය charge කරන්න ඕනේ. බැටරිය charge කරන ආයෙ සක්මන් කරනවා. ආයෙත් වාඩි වෙන්න ඕනේ. ඒ නිසා බැටරි charge කරන වෙලාවේදී සමාධියට එච්චර ආනිසංස දේවල් ලැබෙන්නේ නැහැ. ඉස්සලා කියන මෙලක් තියෙන ඒත් වෙලා තියෙනවා. ඒ නිසා මුලදි මතක තියාගන්න මේ දෙක එකිනෙකට අත්වල බැඳගෙන යන්න පරියන්කේදී සමාධිය ටිකක් වැඩෙනවා. සක්මණේදී වීඩියෝ ටිකක් වෙන්නවා මේ දෙක එකිනෙකට සාපේක්ෂව වෙන්න ඕනේ සක්මණේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා සක්මණේ මේ සෞඛ්‍ය සම්පන්නව කම්මැලි නොවි භාවනා ජීවිතය ගත කරන්න ඕනේ ශක්තිය ලැබලා දෙනවා එම් පේන්නේ නිකන් කාලේ නාසීමක් වගේ නමුත් සක්මණ නොකර හිටියොත් ඉක්මන භාවනා ඇඹුල් වෙනවා කරගෙන යන්න බැරි වෙනවා ඒ නිසා සක්මණ කොහොමද කියන්නේ අත්‍යවශ්‍ය අංගයක් භාවනාවේදී ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා පුළුවන් තරම් සක්මන් කරනකොට සක්මන් කරනවා කියන දල දැනීමක් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ ආනාපානේ නෙවෙයි කරන්නේ වම දකුණේ තියෙන්නේ කියන සාමාන්‍ය දැනුම තියෙනවා හොඳටම ඇති ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය මෙන්ම අනෙක් කායානුපස්සනා භාවනා දෙතිස් කුණපය ධාතු මනසිකාර ආදී කරගෙන යෑමේදී ප්‍රථමයෙන් සාමාන්‍ය සමාධියත් පසුව රූප ධානයත් පැමිණෙන බව අත්දැකීමෙන් දැනේ. නමුත් ධානවලට උපාදාන නොකරන නිසා මරණින් මතු ධ්‍යාන තලවල නොහිතදන බව සිතමි. මෙය අපට කරුණාවෙන් තේරුම් කර දෙන මෙන් ඉල්ලමි ඔබ වහන්සේට නිවන් සැප ලැබේවි. මේ මේ සූත්‍රෙත් තියෙනවා ඒ කායගත සතියේ මම මතක තියාන කායගත සතියෙන් නිවන් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ධ්‍යාන ලැබෙන්නේ මේ ආනපාන විතරයි. ධාතු මනසික කාර්යයෙන් ධ්‍යාන ලබන්න බැරි අයට දෙන උපක්‍රමයක්. එහෙම නැත්නම් දෙචිස්කුණපෙන් එක එක කුණපේ හරහා යන්න පුළුවන් ධාන වලට. ධාතු මනසිකාරය කියලා කියන්නේ විපස්සනා පැත්තක්. ඒ නිසා මේ වචන පටලවාගෙන තියෙන්නේ ඔකට ධානය කියන නම දානත වෙන මොන හරි වචනයක් දාගන්න ඉවරයි ඒකට. ඒසොස් මරණය මැත්තේ බ්‍රහ්ම ලෝකයයි කියලා බය වෙන්නත් එපා. අඳින්නත් එපා ධාන ලැබලන් තියෙන කියන්නේ නිකන් චොක්ලට් කියලා නම දාන ධාන කියන එක අපල. ඉවරයි. මේ පටලවාගෙන තියෙන වචන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අසෝකී අවුරුදු දෙකක පමණ කාලයක සිට මම දිගටම භාවනාව කරගෙන යන්නේ. නිවසේ භාවනාව කරද්දී සාමාන්‍ය තරමක සැප පහසු ආසනයක පර්යංකයට විත් භාවනා කරද්දී ඊතා ඉක්මනින් ආනාපානය සංසිඳියයි. ඉන්පසු සිතට එන සිතුවිලි දිහා බලාගෙන සිටිමි. මුරදී අපහසුවත් දැන් දැන් මේ සිතුවිලි මා චේතනා කොට නොගන්නා ඒවා බව වැටහි තිබේ. දැන් මෙසේ එන චේතනා තුළින් මමයා හඳුනා ගැනීමට උත්සාහ කරමි. බිම කුෂන් කුෂන් එකක් දාගෙන පරයන්ක භාවනාවේ යෙදෙද්දී ආනාපානයේ ඉක්මනින් සංසිතුනද සිතුවිලි පරදවා විතින් විත වේදනාව මතුවේ. ඉන්පසුව මම මේ වේදනාව බැලීමද කරගෙන ගියෙමි. එහෙත් සිතුවිලි දිහා බලනවාට වඩා වේදනාව දෙස බැලීමේදී මා ඉක්මනින් පරාජයටපත් වේ. සැප පහසු ආසනයක භාවනා කරන විට සමහර අවස්ථාවලදී කායික සහ මානසික සැහැල්ලුවක් සහිත ඊටමත් සුඛදායී තත්වයක් අත්දකින්න. මෙය නිින්ද නොවන බව හොඳින් දනි. මතුවන සිතවිලි හෝ වේදනා දෙස බැලීමෙන් ඇති වී නැති වී යන ස්වභාවයේ වැටුණත් විтин විට අත්දකින සුවය හේතු කොටගෙන මා සැප පහසු ආසනයට යෑමට වැඩි ඇල්මක් දක්වමි. ප්‍රශ්නය මා ප්‍රගුණ කළ යුත්තේ මේ දෙකෙන් කොයි එකද? එක තරමක සැප පහසු ආසනයක සිට සිටවිලි දෙස බැලීමද දෙක ඉරියව් මාරු කරමින් හෝ වේදනාව දෙස බැලීම. කරුණාවෙන් පහදා දෙන සීක්වා පෙරවන් සර. මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවා නම් මට මට ඕනේ මමියා වඩන්නද මම නැති කරන්නද කියන ප්‍රශ්නේ මට අහන්න ආසයි. මේ මේ දෙක පටලවාගෙන තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට මම පරදිනවා. මට වේදනාව එනවා. විමේද ගන්නකොට. උඩින් ඉඳගත්තාම මම ටොප් එකට දිනනවා. දැන් මේ දෙකෙන් කොයි එකද ඕන කරන්නේ? මම එයා හදන්නද ඕන කරන්නේ? මම එයා පරද්දන්නද ඕන කරන්නේ? මේ ප්‍රශ්න ලියපෙකන ඉස්සරහට එනවනම් හොඳ බොක්සින් ගේම් එකකට යන්න පුළුවන්. මේ ඒ වචන පාවිච්චි කරලා තියෙනවා. හොඳට පාවිච්චි කරලා තියෙනවා නැවත ලියන්න. මම එයා දිනුවයි කියලා කියන්නේ භවනා දිනීමක්ද? මම එයා පෙරදුනයි කියලා කියන්නේ භවනා දිනීමක්ද? මේක ඉස්සලා තේරුම් කරගන්න. තීරණ කරගත්තට පස්සේ තේරෙව දෙකම ඕනයි කියලා. හොඳට පරියන්ක වාඩි වෙලා ගන්න. එතකොට මම හොඳටම වැවෙනවා. වැවුනට පස්සේ උඩ කියන්නේ උඹ ඊට පස්සේ පාඩියම් බිම අතපය කඩලා ගියත් නැගිටින්න නැත්නම් දීපමල්ලි වැඩ ගේමක් කියලා ආයෙත් දාන්න නරකට. අර කුසල මේකට ගහන මේ කුසල ඒකට ගහන්න. දැන් මේ දෙක දෙකක් කරන තාක්කල් අපරාදයි. මමයට සැප නිසා කුෂන් එක තියාගෙන හිටියොත් දිගටම මම වැඩෙනවා. එහෙම නැතුව ඉඳගත්කම වේදනාව එනවා මම යපරදිනවා කියලා ඒකට ඒක විතරම කරන්න කිව්වොත් අත්තකිලම තන යෝගිට යනවා. දෙකටම යන්න එපා. එකෙන් මේකට එකෙන් මේකට දෙකම කරගෙන යන්න. එතකොට තමයි තේරෙන්නේ දෙක මැද තියෙනවා. මම වඩන්නේත් නැතුව මමගේ ක්‍රියාකාරකම් බලන සංඥා මේ සංස්කාර වල ක්‍රියාකාරකම් බලන වැඩ පිළිලක්යයි. මේ දෙක පාවිච්චි කරන්ඩ භාවනා ජීවිතය අකණ්ඩව පැවැත්වගෙන යාම සඳහා සුදුසු සමබර භාවයකට. අරකට කරන්න මේකත් කරන්න. මේ දෙකෙන් දෙකේදීම මේ මමයාගේ විකාර අවස්ථා දෙකක් තියෙන්නේ. තේරුම් ගැනීමක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න අරගෙන මේකට මාරු වෙන හැටි හොඳට බලන්න. ඒ නිසා මමයාගේ ක්‍රියාකාරකම් දැනගන්න සුළු වඩනා මිසක් මමයට පොර කොර දාන්න යන්නත් එපා. වද දෙන්න යන්නත් එපා. මේ දෙක අතර නටන්න ඇරලා ක්‍රියාකාරකම් බලන එකයි කරන්න ගරුතර ස්වාමින් වහන්සේ මේ මාගේ පළවෙනි භාවනා වැඩසටහනයි. අද දෙවෙනි දවසේ ආනාපාන ප්‍රතිභාවනාවේ සිත සතියේ පිහිටවීම පළමු දවසට වඩා අමාරු ගතියක් දැනෙනවා. දවසින් දවස මේ සිත සතියේ පිහිටවීම පහසු වෙයි කියා සිතනවා. ඔබතුමාගෙන් ඕවදන් බලාපොරොත්තු වෙන් තෙරුවන් සරණයි. මේකත් ලියලා බලමු ඔකායිසර. තුන්වෙනි දවසේ කොහොම වෙයිද කියන්න බෑනේ. ඒ නිසා වීගා ප්‍රශ්න කරමු. යන්න එපා හැබැයි දෙක කියලා යන්න එපා ඉන්න. අපි තුන්වෙනි දවසේ ප්‍රකාශය බලමු. ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන භාවනාව කරගෙන යද්දී උස්ප සම්පූර්ණයෙන්ම නොපෙනීය. ඉන්පසු එක්තරා අවස්ථාවකදී සිතුවිලිත් සිතුවිලිත් නැති බව දැනේ. මෙසේ ටික වේලාවකට පසු අවදි වේ. නමුත් එය නිින්දක් නොවන බව වැටහි. එවිටත් සතිය තිබේ. ඉන්පසු ඉන්පසු මට භාවනාව ගෙන යාමට හිත නොදී. අර්යංකයෙන් නැගිටීමට හිතේ. මෙයට මා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන සිතා සිටින ඔබ වහන්සේට නිරෝගී බව ලැබේ. ඔය මෙතනින් තමයි ඇත්තටම වැඩේ පටන් ගන්න. අපි ඉස්සලා වාඩි වෙනවා. වාඩිනට පස්සේ හොඳට සමතුලිතතාවයට ඇවිල්ලා එක පාට පුවක් ඉත්ත ගලේ ගැහුවා වගේ ඇවිස්සিলা. හිතවිලි, වේදනා, ශබ්ද ඇවිස්සিলা එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඔක්කොම නూరుට ඉතින්. ඔක්කොම අරියාදුට හිටලා තියෙනවා. නැගිටලා ගියොත් අපිට මේ වගේ ලියුම් ලියලා ඉන්න වෙනවා. එක දවසක අදිෂ්ඨාන කරන්නේ ඒ සම්පූර්ණ අවුල් වෙලා තියෙන වෙලාවේදී ඕනනම් පොඩ්ඩක් මේ හරිවරි ගහිලා මේ තියෙන එකේදී ආයසරයක් අර වගේම tempatකමකට වැටෙනවා. බොහොම ඉක්මනට වැටෙනවා. ඉතල සම්පූර්ණ අවුල් කරලා ඒක ලෑස්තිලා ගියොත් ඊගාතන්ට යන්න පුළුවන්. ගියාට පස්සේ අර වගේම ආයෙ සයිකල් එකක් යනවා. ඒකේ ඉච්චර ගැඹුරට යන්නෙත් නෑ, ඉච්චර වෙලා යන්නෙත් නෑ. ඊටත් වැඩි ඉක්මනට ආයෙ නැගිටිනවා. ආයෙ නැගිටම ආයෙ භාවනා කරනවා. එතකොට ආයෙ රවුමක් යනවා. ඔහොම ලොකු රවුම ඉඳලා පුංචි පුංචි පුංචි පුංචි රවුම් රාශියකට යන්න පටන් ගන්නවා. එහෙම එක පරියන්කයකදී රවුන්ඩ් 10 12 ගියාට පස්සේ හිතේ මොකද්ද වෙන විදිහේ තැම්පත් වීමක් වෙනවා. ඒක ඊට වඩා බොහොම මෝරච් එකක්. ඒ නිසා දැන් ඇවිල්ලා තියෙන ආනපනමයි මෙහාට ගැලපෙන කර්මස්ථානේ. මේ යන ක්‍රමෙම කරන්න තියෙන්නේ. ඔතෙන් ආවට පස්සේ ඒ තියෙන දේවල් අස්සෙන් ආනපන හොඳට මතුවෙනවා. දෙවෙනි සැරේ එනකොට මතුවෙනවා හොඳට. ওই තියෙන වේදනාව එනවා, සද්ද එනවා, හිතවිලි එනවා, බලාපොරොත්තු සුන් වෙනවා, එපා වෙනවා, ඔක්කොමත් තියෙනවා. ආයෙ සැරයක් බිග්ිනර්ස් මයින්ඩ් එක ඇති කරගන්න. ආධුනික මනසක් ඇති කරගෙන ආයත් ආනවන්ට හිත දාන තැම්පත් වෙච්ච දවසේ Tamanne පෙරේ එක පරියන්කේ චක්‍ර කීයක් කරපන්න පුළුවන් වැඩි වැඩියෙන් කරපාන කරපාන විශාල ගැඹුරකට යනවා. ගරු ස්වාමීන් වහන්සේ සිතේ කෙලස් ඇතිවන විට ඒ මොහොතකට පසුවම ඒවා පෙනේ. ඇතම් කෙලස් ගැන දකින විට මටම ලැජ්ජාවක් දැනේ. මෙවන් කෙලස් ඇතිවන විටකදී මැරෙන්නට වුවහොත් කුමන භවයකට යයිදයි සිතන විට සතර බියක් උපදී. එවිටම ඇතිව කෙලෙස් නැති විය යනු දැන. මේ සඳහා යෙදී හැකි තවත් ක්‍රම තිබේ නම් කියා දෙනු මැනව. ඇතිවන කෙලෙස් මැද ගැනීම සඳහා. ඇතිවන තා කෙලෙස් නැති වෙනවා කියන එක පපුවේ පච්චයක් කොට ගන්න. ඔය කෙලෙස් නැති කරන්න මොනම දෙයක්වත් කරන්න ඕනේ. කරපු ගමන් කෙලෙස් වැඩෙනවා. ඇති වෙන සියල්ල නැති වෙන ස්වභාවයේ තියෙන දෙයියන් ගලට ඇවිත් බෙහෙත් කරන්න ඕනයි කියලා කතාව සිංහල දන්නවනේ. ඒ කාලේ ගියා ඉමුනිටි එක හරි වෙදකම් කෙරුවොත් වැඩි වෙනවා. ඒක සම්භාහන විද්‍යාවේ කියන්නේ හෙම්බිරිසා කරලා බෙහෙත් කරොත් දවස් 6න් සනීප වෙනවා. බෙහෙත් නොකරොත් දවස් 4න් සනීප වෙනවා. ඒක හොඳටම දන්න දෙයක්. නමුත් මේ හෙම්බිරිසා එන්නේ ඉස්සලා බෙහෙත් ගහුවොත් වෙන්නේ මොකද්ද? දවස් 6ක් පහු වෙනවා. ඒ නිසා ඔය හැම එන කෙලෙසියක්ම ඒකේ මරණයත් එක්ක එන්නේ. මම කියාගත්ත ගමන් තමයි යෝබෝ වෙන්නේ. මේක මට ගාලල්ලා උඹ එනවනම් වරේ පළයන් පළයන් කියලා හිටපුවාම ඔය යන හැටි දකින්නට පේනවා කියන්නෙත් නැතුව යන්නේ. දැන් වැඩි වෙච්ච ලාග මැරුණොත් වැඩි අප්සෙට්. නැති වෙච්ච ලාග මැරුණොත් කෙලින්ම නෙවෙයි. ওই දෙකේ එකක්වත් මට පාලනය කරන්න බෑ. මට කිසි එකකට කනගාටු වෙන්න ඕන සන්තෝෂයට අවස්ථාවක් නැහැ බුදුහාමුදුරනේ ඇති වෙන තාක්ෂිය බුදේ නැති වෙනවා. ඇති වෙන තාක් ඇති වෙන්නේ කෙලස්. ඒක නිසා ඕකට ගුලප් වෙන්න එපා, gadu ගෙනෙන්න එපා, කරප්පන් හදා ගන්න එපා. ඕක හොඳට වැඩි වෙලා කුප්පලා, ෆූප්පලා, කෙලෙසලා යන හැටි බලන්න ඒකේම දැම්පත් වෙලා යනවා. ඒකයි කියන්නේ ආශ්‍රස් ප්‍රසවාසයේදී මුල මැද දකින්නයි කියලා කියන්නේ ඇවිස්සිච්ච අවස්ථාව දකින්නේ. මුල දකින්න බොහොම ලාවට ඔක මතක් කරලා තමයි තෙන් එන්නේ. පොරොස් වෙලා නමුත් ඊට පස්සේ බලන ඊට පස්සේ ආයතපත් වෙනවා. ආශාසය ඇති වුණාට පුම්බගෙන ඒක තැම්පත් වෙන එකයි අපි මොනවත් කෙරවන්න ඕනේ හැම කෙලෙසකටම ඔච්චරයි තියෙන්නේ ගණන් නොගෙන ඉන්න එකයි ප්‍රශ්නේ. main thing is not to worry. ඒකට ඇවිල්ලා තියෙන නිසා ඒක අදිෂ්ඨාන කරගන්න ඔබ ඔබ 18 තන්නේ නටාගෙන විසිරුවාගෙන උලිහිලි පාගෙන එනවා. ගානක් නැතු වෙනවා දැක්ක නැති එකක් වගේ. එහෙම යනවා. දැන් පුත්‍ර ජානන්සේ නැසිද්ධාර්ථ කුමාරයා ගීගේ අරින්ද නතරින්ද ඉස්සලා දවසේ නාටිකාංගනල්ල නැටුව දන්නවනේ. දැක්කේ නැද? මට ෂුවර් නෑ මං කියන්නේ කතාව විතරයි. නිකමට හරි මේවා රඟ මේ නාටිකාංගනාවන්ගේ උත්කෘෂ්ඨ අවස්ථාවේ රඟ බැලුවා නම් ආවල කුමාරට පස්සේ තව බබාලා හම්බෙන්න ඉඩ තිබ්බා. එයා කෙරේ පිටි පැත්තට හැරිලා හිටියා. දැන් නාට්‍ය නාට්‍යෙට මොකද උනේ? නාටිකාවන්ට මොකද උනේ? එහෙම උලම් බැසා ඒ සංගීත භාණ්ඩරම කෙල පෙරාගෙන කක්ක පැත්තේ ඊ දාගෙන නිින්ද ගියා. දැන් බලනකොට මොකද්ද පේන්නේ? ඉවරයි. මේ සිතාතෝ පළල යන්නේ මට බලන්න ඕන. එහෙම කිව්වනම් යන්නෙම නෑ ඔයගොල්ලෝ. පොඩ්ඩක් එහා පැත්ත ලැබිච්ච පැත්තට යන පස්සේ ඔන්න නාටකම දැන් හොඳ එක වෙන උන්ට උඩින් තමයි අවිනිෂ්ක්‍මණය කරේ. ඔය නාටිකං ගන්න උඩින් තමයි අවිනිෂ්ක්‍මණය කරේ. සිතාත කුමාරයා කියලා නෙවෙයි. ඕනම නාටකමක හැමාරේ පොඩ්ඩක් බලන්න. කක්කා ඉවරයි. ওই චිත්‍රපටි වල පෙන්වන්නේ උත්කෘෂ්ඨ අවස්ථාව. නව කතා වල පෙන්වන්නේ උත්කෘෂ්ඨ අවස්ථාව. ඒක කවදාවත් සාධාරණ නැහැ. ඔයිට ඉස්සෙල්ලා වෙන ජවනිකාවක් තියෙන ඊුණාට පස්සේ වෙන ජවනිකාවක් තියෙන ඔක්කොම වහන එක තමයි තිර නාටක හදනවා කියලා කියන්නේ සංස්කරණය කරනවා කියලා කියන්නේ ඔක්කොම කරන්නේ අර දිලිසෙන කැලල පෙන්නනවා මතක තියාගන්න දිලිසෙන් ඉස්සෙල්ලා කක්කා දිලිසුණාට පස්සේ කක්කා මුළු එක දැක්කෝ කක්කා දෙකයි හොඳ එකයි මේ සංස්කරණය කෙරුවොත් හොඳ එක විතරයි පෙන්වන්නේ එකක් ආව අහනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකුත් කරන්නේ නැතුව පේන දරපන්. ඕන කෙලෙසක සෙල්ලම තියෙන්නේ යට නටක පාන්න අරින්න. එතෙන්දී කොමිට් වෙන්න එපා, ට්‍රාන්ස්ක්‍රිප්ට් කරන්න දෙන්න එපා. ඉවරනට පස්සේ බලන්න ඒකම අනිච්ච දුක්ඛ අනාත්තම් පෙන්නලා තමයි ඉවර කරන්නේ. මකන්න ගියොත් වැඩේ දුර දිග යනවා. මේක දිහා බලන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී පැවසු පරිදි දන්නා තැන සිට නොදන්නා තැනට ගිය විට ආනාපානය සංසිද්ධ ආනාපානය සංසිද්ධී විට සතිය දිගටම පවත්වා ගැනීම පිණිස කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. බහුල වශයෙන් නොවත් ඇදී ඇදී යන සිතුවිලි සමහර විටක කිසිම සම්බන්ධයක් නැමැති මේ අවස්ථාවේදී දුක් විඳින්නට හැකිය. අරමුණ ගිලියා ගිලිහි යාම නිසා මෙහිදී කුමක් කළ යුතුදයි නොහැකි. ternary සරණ ඒකට <clears throat> සතිය මෝඩ්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ආරම්භන සතිය කියන්නේ අරමුණක පිහිට පතන අත්තලකට වගේ හැරමිටිට වගේ අරමුණක් අරගෙන යන සතියක් තියෙනවා. සතිය හොඳට පණාවට පස්සේ අත්තල නැතුව යන්න පුළුවන්. හැරමිටිය නැතුව යන්න පුළුවන්. ඒකට අනාරම්භන සතිය කියනවා. ඉතින් අරමුණ අල්ලගෙන සතිය පිහිටුලා අරමුණ නැති වුණාට පස්සේ ওই සතිය හේමම යනවා. අරමුණකින් පිට නැතුව. ඒකට මොකුත් කරන්නේ නැතුව ඉන්න එක විතරයි කරන්න ඕනේ. එතකොට යටි එහෙම දිගට පවතිනවා. මොකොත් වෙන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්නවා සතියේට අරමුණක් ඇතුවත් ඉන්න පුළුවන්. දන්න එකනට ලෑස්තිලා ගිය එකනට අරමුණ නැතුවත් පවත් ගන්න පුළුවන් බව තේරෙනවා. මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මොකද කියන්නේ? අරමුණක් ඇති සතියයි අරමුණක් නැති සතියයි දෙකේ වඩා හොඳ සූර සතිය කොයි එක කියලාද හිතන්නේ? එච්චරයි බයිසිකල් එකේ හැන්ඩල් එක අල්ලගෙන පදින එකද දක්ෂකම හැන්ඩල් එක අතහැරලා යන එකද? නමුත් හතරලා ඉක්පුරුදු වෙන්න පුළුවන්ද? පටන් ගන්න ඇන්ඩ්ලික අල්ලගෙන පුරුදු වෙන්න. හොඳට පුරුදු වුණාට පස්සේ බැලන්ස් එක ආවට පස්සේ ඇන්ඩ්ලික අතහැරලා යන්න පුළුවන්. ඉතින් සතියටත් ඇන්ඩ්ලික තමයි ඔය අරමුණ. ඉස්සලා අද්දකින්ම අල්ලගෙන හොල්ලන්ඩ් වැරෙන මිසකගනේ වහින්නේ වයිසිකලේ නගින්නේ පටන් ගන්නකොට පුරුදු වුණාට පස්සේ තනිය අතින් යන්න පුළුවන්. ටිකක් අතහැරලා යනවා අද්දකම අතහැරලා යන්න පුළුවන්. නමුත් කවුරුහරි කිව්වොත් මේ මට උගන්නපන් භෞතිකල අත් දෙක අතහැරලා පදි නැටි පුරුදු කරන්න කියලා. ඒක ලෝකේ සාධාරණ නෑ. අල්ලලා පුරුදු වෙලා පස්සේ අතාරින්න. එනිසා මේ වෙලාවේ මොනවත් නොකර ඉන්න බලන්න සත්‍යෙට මුකුත් වෙන්නේ නෑ. දරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ සිත පිහිටුවාගෙන භාවනා කරන විට සිතුවිලි එන විට ඒවා සිතුවිලි ලෙස මෙනෙහි කරලා ආස්වාස ප්‍රස්වාසයට හිත පිහිටුවා ගන්නා විට ගන්න නිතරම උත්සාහ කරනවා. ඒ අතරතුර හුස්ම නාස්පුඩු කෙළවරට වදින හැටි සියුම් ලෙස බැලීමට උත්සාහ කරන විට හුස්ම නිතරම ගොරෝසු ලෙස තමයි දැනෙන්නේ. සියුම් විදිහට නාස්පුඩු වලට දැනෙන්නේ ඊටමත් කලාතුරකින්. මගේ මේ தත්ත්වය දියුණු කර ගැනීමට භාවනාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තා ගෞරවෙන් බලාපොරොත්තු ගෞරවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. <coughs> මේ විදිහට භාවනා කරනකොට මේකේ හිතවිලි සඳහන් කරලා තියෙනවා. තව කෙනෙක් ওই රචනෙම ලියාවි ශබ්ද වගේකුත් තියෙනවා පිටිපස්සේ. වේදනාව වගේකුත් තියෙනවා පිටිපස්සේ. ඔය එන සද්ද වේදනා හිතවිලි ගැන කල්පනා කරන්න ගියොත් ගමන සංකීර්ණ වෙනවා, ව්‍යාකූල වෙනවා. ඒව තිබුණට බාධා කරන්නේ නැත්තම් නොතිබුණාසේ ගණන් අරගෙන යන එකයි තියෙන්නේ. හිතවිලි තිබුණාට මට මොකෝ? ශබ්ද තිබුණාම මොකෝ? වේදනාව තිබ්බහම මොකෝ? කියලා <clears throat> ආනාපානෙ විතරක්ම <clears throat> ඉස්සර කරගෙන ගියොත් පෙනේවි. භාවනා සමත භාවනා සම මේ සතියක් වඩන්ඩ අරමුණු නැතිකම ඕනේ නැහැ. තියෙන අරමුණු ප්‍රයෝජන ගන්නවා නම් මූල කර්මස්ථානේ විතරක්. අනිත්‍යව තිබුණාට බාධා කරගන්න නැතුව යන්න හොඳට තේරුම් ගන්න පුළුවන්. ලංකාවට කියලා බලන ත්‍රිවිලර් කාරෝ කොහොමද පාරේ වාහනේ ගෙනියන්නේ කියලා. වාහන නැති එකක නෙවෙයි යන්නේ. කකුල් දෙක දිග හැරියොත් මැදින් දාගත්තා කියලා. ප්‍රශ්නයක් නැහැ ඌට. එච්චරයි. ඇක්සිඩන්ට් උනන්නේ ප්‍රශ්නේ. මිනිසුන් ඩයින් වෙන්න කියනද ටීවී වලට නෑ ඔබ ඔතන හිටකම මෙහෙන් දාගත්තා මෙහෙන් දාගත්තා කියයි ඉතින් ආනපන තියෙනවා නම් ට්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් හොඳට කරනවා වැඩි උන්ගේ වෙලාවදී උන් අර භාවනා කරන්න ටිකයි දෝෂ තියෙන හැබැයි උන් අපිට හොඳ ආදර්ශයක් වෙන්නවා තියෙන දේවල් කරදරයට ගන්න එක නෙවෙයි භාවනා කරන්නේ තිබුණට ගණන් නොගෙන Tamange ජාම බේරගන්න එක කරන්න ගියාට පස්සේ අපිට වෙනවා කොච්චර හිතවිලි තිබුණත් කොච්චර වේදනාවක් තිබුණත් කොච්චර පොල් ගන්න තිබුණත් කොච්චර නාන්න තිබුණත් හුස්ම බිම තියනද කවදා හරි නාන්න තියනයි කියලා. පොල් ගන්න තියනයි කියලා. බබාලා දෙන්නෙක් ඉන්නයි කියලා. නෑ. කොහොම හුස්ම තියෙනවා. ඉතින් අපිට ගන්න දේ බබාලා හිටපු දේ හුස්ම හිටපුවාම බබාලා තුන් දෙනාම හිටිය හැමෝකෝ. අන්නේ විදිහට පොඩ්ඩක් ටිකක් සෙල්ලක්කාර වුණාට පස්සේ වැඩි වෙනවා. Venerable sir, I respectfully ask this question. I think I can focus better today, but mind still wanders around a lot. With some effort, when I focus on the breath, that I notice that now I am focusing. Then the happiness and the pride comes and disturbs my focus. What, how, sh how should I handle this? So instead of the focus, replace the term with mindfulness. Focusness is not the thing we are aiming at. We are aiming at mindfulness, that is choiceless awareness. Sometimes I see the object, as if there are no other objects like, no distractions. Sometimes you see the object with lot of distractions. Thoughts, pain, sounds. Out of these two, if you are measuring the situation, if you are gauging the situation in terms of mindfulness, which one is better? Only with the object or with distractions? Which mindfulness is the more efficient one? If I am asked an open question. Yeah the three-wheel driver. Never mind, whatever the pedestrian, whatever the vehicle, whatever the jam, he knows how to take it. So therefore, don't focus the attention to the focus, uh, the uh, pointedness or concentration, then you are, you are putting the cart before the horse. My simple, humble, straightforward request is keep the mindfulness in forefront. Measure to mindfulness then the game, the more troubles, the drama become more dramatic, very colorful, but still the mindfulness is intact. Last question. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව පිළිබඳ කරුණු කීපයක් පැහැදිලි කර ගැනීමට කැමැත්තෙමි. 1. භාවනාව අතරතුර ආස්වාසයේද ප්‍රස්වාසයේද හසුවන බව පෙනෙන්නට ඇත. එසේමුත් සති නිමිත්ත අතහැරී යති බවක් පෙනේ. නාසිකාග්‍රයට සිත යොමු කළ විට ප්‍රස්වාසය මනාව හසු වේ. එහෙත් ආස්වාසය අසු නොවේ. උතර ප්‍රදේශයට සිත යොමු කළ විට ආස්වාසය හොඳින් අසුවද ප්‍රස්වාසය තරම් ප්‍රකට නොවේ. මේ නිසා ආස්වාසය එක් තැනකිනුත් ප්‍රස්වාසය තවත් තැනකිනුත් හසු වීමත් සිත මේ ස්ථාන දෙකට දෝලණය වීමත් ගැටලුවක් බව සිටී. මෙම සති නිමිත්ත යන කරුණ පසකින් තබා භවනා කරන්නට උත්සාහ කරන විට මුලින්ම සඳහන් කළ පරිදි සිත ආස්වාසයේද ආස්වාදයේද ප්‍රස්වාසයේද මත පිහිටයි. මේ කරුණු සලකා බලා භාවනාවේ ඉදිරි ගමනට වහන්සේගේ අවවාද දැනගනු කැමැත්තෙමි. මේකෙදි එකයි සත්‍ය නිමිත්ත කියන වචනේ අයින් කරන්න. ඒක නිකන් අනවශ්‍ය වචනයක්. සත්‍ය නිමිත්ත කියලා කියන්නේ නිකන් සංකර කරගන්න දාපු වචනයක්. අවශ්‍ය නැහැ. හිත පිට කියලා නෑ හරක බල්ල ගැන හිතන්නේ රත්තරන් මොන මිජික් ගැන හිතන්නේ යුතුයකම් ගැන හිතන්නේ ගෙදර දොරේ නෙවෙයි අරන්නේ නෙවෙයි පිට නෙවෙයි ඇතුලේ නේද ලබ්බේතොවිලේනේ කොහේ නටුවහමකෝ ඒකට සතුටු වෙච්ච ගමන් හිත එක තැඟෙනවා ඔය සති නිමිති කියලා එක තැන්නකම ගහන්න ගිය ගමන් තමයි මාරුව තියෙනවා මතක තියාගන්න දැන් යාන්තම් මොකාට වෙන් සිද්ධ වෙන්න හරි ඇඟ ඇතුලේනේ ඔක්කොම තියෙන්නේ ආනාපාන ඇතුලේනේ තන වෙනස් වුණාට මේක ලොකුම ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා උංගාක් එකවර ફોકસ කරන්න යන්න එපා. ඔක්කොම කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මේක හොඳට යන්න අරින්න විනාඩි කීයක්. නැත්නම් වැඩි විනාඩි ගාණක් මට ආනාපානේ පවත්වන්න පුළුවන්. තමයි ආශ්වාසය මෙතන ප්‍රශ්වාසයේදී පරිදි වෙන්න පුළුවන්. එච්චර හොඳ නෑ. නමුත් හිත ආනාපානේ තියෙන්නේ. මෙන්න මේකේ සතුට වැඩි කරපු ගමන් ඕනට වැඩි සියුම් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව හිත ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම ඕන තැනට යනවා. ඒ නිසා මේ සති නිමිත්ත කියන කාරණාව දාගනින්නෙන් මේ ටිකක් අනවශ්‍ය සංකර භාවයක් ඇති කරන තියෙනවා. දෙක භාවනා භාවනාව අතරතුර සිත නටන නැටුම් අතර කමඨහනට යොමු වීමට වහන්සේ සඳහන් කරන්නට යෙදුනි. මෙම සිතුවිලි අතර නිතර නිතර මතුවන ද්වේෂ රාග වැනි කෙලෙස් ධර්ම ඇතිනම් ඒ සඳහා ආනාපාන සතිය කොට නොවැඩෙන අවස්ථාවල සුදුසු අන්කමටහනක් යොදාගත යුතුද නොයසේනම් එසේ එම ධර්මවලට ප්‍රතික්‍රියා කිරීම තුලම ඒවා මාගේ යයි කර ගැනීමක් ඇති වෙන නිසා ඒවා දැන ගැනීම පමණක් නුවණට හුරු අනෙක් තැන්වල ඉරියව්ව ගන්න භාවනාවට ඉඳගෙන ඉන්නකොටත් ආනාපානය අහුවෙන්නේ නැත්නම් ඉරියව්ව ගත්තර කමන්නේ වාඩි වෙලා ඉන්න වෙලාවේ සක්මන් කරන වෙලාවෙදී තමන් ඉන්නේ ඉරියව්වට ඉඳ ගන්න වම දකුණ නෑ වුණා අහු නැති වුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ. ඉඳාගෙන නෙවෙයි ඉන්නේ. හිටගෙන නෙවෙයි ඉන්නේ. මම ඇවිදිනවා කියන එක දරගන්න. ඉදින්දා වැඩවලදී අපි අතපය මෙහෙවනවා කරනකොට විස්තර සහිතව යන්න බෑ. මොකද හිත එකලස් වෙලා නැහැ. කීකරු නැහැ. ඉරියව්ව විතරයි. ඒක තමයි ලොකු රාමුව. ඒක ඇතුලේ හිත තැම්පත් වුණාට පස්සේ පුංචි දේවල් වලට යන්න පුළුවන්. හොඳ යොමුක් තිබිලා ලියලා තියෙනවා මේක ඕනෑමට වැඩිය ෂාප් වෙන්න. අදලා ඕනෑමට වැඩිය ටියුන් කරන්න හදලා තියෙනවා. ටියුන් කරන එක භාවනාවෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි යන්න ඕනේ. ඒ නිසා අනික් වෙලාවල අපි කරන්නේ ඉන්ටෙන්ෂන්ලි කරන වැඩේ. ඉරියව්වට හිත දාලා තියාගෙන එකයි කරන්නේ. දැන් පැයක් කිව්වට පැයකමාරක් කරන් තියෙන වෙලාව. ඒ වුණාට මම හිතනවා මේක මේ සජීවී වැඩපිළිවෙල. බණක් කියනට වැඩිය බොහොම කරුණිසෙන් සමන් විනාඩි කිහිපයක් වැඩිපුර ගත්තා. මේකෙන් මම කෙරුවේ අර මේ පර්සනල් ටයිම් එක පොඩ්ඩක් මිස්යූස් කරා. ඒ නිසා ඊටු පැයසක් පම් කරලා අපි එකතු වෙනවා 3:30ට දැන් වෙලාව. දෙකයි තිය තුනයි තිය බ්‍රේක් ඇන් වෝක් එබව් තුනයි තියට අපි එකතු වෙනවා පැය භාගක විතර සක්මණකින් පස්සේ පරියන්කේ සියලු දිනාටම තෙරුවන් සරණයි